අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම දේශනා කාලයට සපමිලා තින් සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානි තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපට කිස්මතු කර දෙන ලද මේ මාතුකා දිගේ අපේ ශක්ති ප්‍රමාණයෙන් බණ අසමින් ධර්ම සාකච්ඡා කරමින් සක්මන් කරමින් පරියන් කරමින් ගත කරමින් ඉන්න අවස්ථාවක් වෙන විදිහකට කියන අපි සමස්තයක් වශයෙන් සමූහයක් වශයෙන් ටික ටික ටික ටික අපි මානසිකාර්ය භාවනාව ඉදිරියට ගෙන අවස්ථාවක් නැත්නම් සතිය වැඩින අවස්ථාවක්. ඉතින් ඒක වෙනකොට ධර්මයේ තියෙන දේශනාවේ තියෙන ගැඹුරු කොටස් අපිට ටික ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා. හැබැයි නිකම්ම නෙවෙයි සඳහා හොඳට සැදී පැහැදී හොඳට තේරුම් ගත්තොත්. ඒක නිසා මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී එහෙම නැත්නම් මේ බාහ්‍ය දාරුචීරිය සූත්‍රයේදී එහෙම නැත්නම් අනාථපිණ්ඩිකෝ වාද වගේ සූත්‍රවල මේ ਸਰවචනංශේ පෙන්වන්න හදලා තියෙන ඉතාම ගැඹුරක් පසුකාලීනව අපේ ධර්ම දේශනාවලට අහන්න හම්බ වෙච්චි නැති මේ මෑතකදී වගේ ටිකක් ඉස්මතු වෙච්චි පැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අර එදා මතක් කරගත්ත මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ ඒ තව ඉස්සරහක් ඉදිරියට තියමු. මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මට ස්වාමීන් වහන්ස ඒකෝ වූපකට්ටෝ අපපත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ මම මේ තනිව එක්කෙනෙක් බොහෝම විවේකීව ප්‍රමාදයටපත් නොවි අප්‍රමාදීව ආතාපි පහිතත්තෝ විහරන්තෝ තාම අරමුණල දැඩි විටි ඇතුව ඒකටම යොදන ලද වීර්යය ඇතුව ගත කරනකොට ගත කරන්නයි මම මේ උත්සාහ කරන්නේ මට කරුණා කළා කමඨහනක් දෙන්නයි කියලා. ඉතින් එතෙන්දී ਸਰවඥාන්සේ ඉල්ලපු පළවෙනි වතාවෙම කමඨහනක් දෙන්නේ මතක් කරනවා මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ මේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච උඹත් ඇවිල්ලා මේ කමටහන් ඉල්ලනවා මම කොච්චර කියලා තියනවාද එහෙමනම් මේ ඉලන්දාරියෝ කට්ටිය આવොත් මොනතරම් කමටහන් ඉල්ලයිද කියලා මේ විශේෂයෙන් මටම කියලා කමටහනක් ඉල්ලන එකට පොඩි ඉඟියක් කරනවා ඉඟියක් කරලා ස්වාමීන් වහන්සේට ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට අවස්ථාවක් දෙනවා හොඳයි මාළුන්ගේ පුත්තු මම ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ උත්තර දෙන විදිහටම කමටහන ලැබෙයි නැත්නම් මේක සාකච්ඡා ස්වරූපෙන් තමයි කමටහනක් දෙන්නේ අදලා තියෙන අපි ඔය CD එකක් දාලා දෙන්න වගේ එහෙම කන්නේ නෙවෙයි. අහනවා අසෝත විඤ්ඤය සද්දා නසුතං නසුතන්ති නසුසුතන්ති එත්තේ තස්ස රාගං වා ප්‍රේමං වා ඡන්දං වා යම් කිසි කණෙන් ඇහිය යුතු සද්දයක් තියෙන ඔබ කවදාකවත් අහලා නැහැ. දැනට අහන්නෙත් නැහැ. දැනට Tamanට ඇහෙන්නෙත් නැහැ. මත්තට ඇහි කියලා හිතන්නත් බෑ. අන්නේම සද්දකින් කවදාවත් කෙලෙසක් එයිද කියලා. රාගයක්, ප්‍රේමයක්, ඡන්දයක් කවදාවත් තීද කියලා. ඉතින් ඒකට මානුක පුතු සාංශේ බොහොම ඍජු කෙටි නැස්චාත් උත්තර දෙනවා නෑ ස්වාමීන් වහන්සේ. අහපු නැති සද්දකින්, ඇහෙන්නේ නැති සද්දකින්, අහන්න වෙන්නේ නැති සද්දකින් කවදාකවත් කෙලෙස් උපදින්නේ නෑ. ඉතින් ඒක තාම වටිනා භාවනා යෝගාවචරෙක් භික්ෂුවක් එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා දත යුතු දෙයක්. අපිට කොහෙන් හරි කෙලෙස් උපදිනවා නම් තියෙන එක අපිත් එක්ක දැන්න සම්බන්ධ වෙච්ච සද්දකින් තමයි. එහෙම නැත්නම් මේ කිට්ටුවේ ඉන්න එකෙන් තමයි කෙලෙස් උපදින්නේ. ඇහින් නැති සද්ද වලින් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මහසිසාරද ස්වාමීන් වහන්සේ මම එදත් මතක් කළ විදිහට සඳහන් කරනවා කෙලෙසයක් උපදින්නේ මේ දැන් අස්පනා අපිට තියෙන සද්දකින් විතරයි. නැති කිසි දෙයකින් වෙච්ච සද්දකින් කෙලෙස් උපදින්නේ නැහැ. වෙන්න තියෙන සද්දකින් කෙලෙස් උපදින්නේ නැහැ. දැන් ඇහෙනවා නම් යමක් ඇතින්දි තමයි කෙලෙස් උපදින්නේ. ඒක නිසා අපි සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා එහෙම නැත්නම් කන් දෙකේ පොරොප්ප ගහගෙන ඉන්නවනම් භාවනා කරන වෙලාවේ සද්දෙන් එන කරදරයක් නැහැ. අපිට නිකන් විවේක වුණා වගේ ඉන්න පුළුවන්. නමුත් ඒක සද්ද නැහැීමෙන් කෙලස් කපන්න පුළුවන් කියන එක බුදුජානනාංශේ උපක්‍රමයක් විසින් ආධුනිකයෙකුට පිළිගත්තට ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී උපහාසයට ලක් කරනවා. සද්ද නාහා ඉඳීමෙන් කෙලස් කපන්න පුළුවන් නම් උපතින්ම බීරෙකුට කෙලෙස් උපදින්න විදියක් නැහැ. යාසෝ රහත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ආදුනිකයෙකුට අපිට කියත හැකි මේ වගේ දැනට ආපු කෙනෙකුට මේ එක්කෝ මේ සද්ද නැති තැනකට ගිහිල්ලා අපි වාඩි වුණ නැත්නම් එන සද්ද අහන්න එපා. මොකද අපේ හිත දාන්න හදන අපි ආනාපානෙට. එහෙම නැත්නම් අපි හිත දාන්න යන්නේ වම දකුණ සක්මනට. ඒ නිසා එක්කෝ සද්ද නැති තැනකට යන්න. එහෙම නැත්නම් වෙන සද්ද ගණන් ගන්න එපා. ඇයි? ওই සද්ද උඹට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. උඹේ නම කියලා කතා කරන්නේ නැහැ. ඒක නිසා ওই සද්ද වලට යන්න අරින්නේ. ඒක ඊට වැඩිය ටිකක් දියුණු ක්‍රමයක්. සද්ද නැති තැනකට යන්න තිබුණට ඔකෙන් හිත කරදර ගන්න එපා. නමුත් ඒක එච්චර ලේසි නෑ. ඒ අපිට සමාජලාවට පුළුවන් සමාජලාට බෑ. මේ හැම වෙලාවෙම තාම ගැඹුරින් මේ පලාගිරාම්ගේ නලා සද්ද වගේ හැම වෙලාවෙම ලෝකේ පුරාම සද්දයක් තියෙනවා. ඒක අපිට ඇහෙන්නේ නෑ. මොකද ඒක අහලා අහලා පුරුදු වෙලා. කම්මලේ ඉන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැ වගේ කරබනේ ඉන්නකොට ලෝකේ සද්දයක් තියෙනවා. ඒක සමහරු කියනවා ඇටෝලින් එන සද්දයක් කියලා. සමහරු කියනවා පණ තියෙන බවට සද්දයක් කියලා ඕන තැනක විවේක වෙන්න ගියොත් විශේෂයෙන්ම කියනවා හිම වැටිච්ච කන්දක් උඩට ගිහිල්ලා කවුරු හරි තනි වුණොත් ඒ සද්දේ කන් දෙකේ පිරෙන්න එනවා පාළු ගතිය පෙන්නෙවි. තනි ගතිය පෙන්නෙවි. මේ සමහරු එකට හරි බයයි. ඒකට ටිනෙටස් කියලා ලෙඩකට බෙහෙතුත් බොනවා සමහරු. මේ සද්දේ මේ කන් පීරගෙන එනවා. ඒක වෙන එනවා ලෙඩ වෙනකොට. ඒක එනවා වයසට යනකොට නිතරම කනේ මහා මුස්පේන්දු සද්දයක් ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් ඇහෙන්නේ නැහැ මොකද අපි මේ එක එකනාගේ සින්දු අහනවා මියුසික් අහනවා ඒකට ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවෙත් යම් යම් සද්ද වලට අපි ප්‍රතික්‍රියා කරන්නේ ඒක පුංචි සද්ද. යම් මට්ටමකට සද්දයක් එනකොට ඔන්න අපට බාධා කරන මට්ටමට එනවා. ඊට එහා ගියාට පස්සේ අපිට අරමුණෙන් හිත පිටපයි. පැහැලා සද්දෙත් එක්ක ඉතින් කතන්දර ගොතනවා. චෝදනා කරනවා මට භාවනා කරන්න බෑ. මට සද්දයක් ඇහිලා හිත කැඩුනා. ගොඩක් යන දේවල් තියෙනවා. ඉතින් ඒක යම්කිසි යෝගාවචරයේ භාවනා කරනකොට සද්ද පිළිබඳව චෝදනා කරන්නේ පුංචිම සද්ද වලට නෙවෙයි. ඒ අර බුදු මහත්තයා දා කියනවා මට ඕනේ සද්දයක් අහන්න පුළුවන් මිනිස්සෙන්ගේ කටහඬ ඇර. හොන්තටම කියන කියනවා මනුස්ස කණ්ඩායමක් ඇහෙනකොට නැත්නම් එහෙන ගැහුවත් මට සද්ද ඒත් යන්නේ මොකද ඒක ස්වභාවික දේවල්නේ. මිනිස්යාට ඒ තරම්ම අනික් මිනිසුන්ගේ ප්‍රේමයක් තියෙනවා. කටහඬ ඇහුනොත් එන ගහපන් කියන්නේ හිතෙනවා. ගණන් බලාපන් කියන්නේ හිතෙනවා. ඒ තරම් මිනිස්යා මිනිසයාට ප්‍රේම කරනවා. වෙන ඕන සද්දයක් අහනොත් බාහනා කරතයි. ඉතින් මේ විදිහට ගිහිල්ලා කොයි වෙලාවක හරි හිතමු යෝගාවචරයේ අද මම හිතන්නේ කමටහන් සුද්ධ කරනකොට ඒ වගේ අවස්ථා දෙක තුනක් අපිට ලැබුණා. හිතවිල්ලක් එනවා නැත්නම් සද්දයක් එනවා නැත්නම් වේදනාවක් එනවා. ඒක තියෙද්දිම අරමුණ අහුවෙනවා. ඒක ඒක මේ භාවනාදී හම්බ වෙන ඉදිරි ගමනක් බොහොම රසමස උලක්. මට වෙනද බාධා කරන විදිහේ හිත සද්ද එනවා. නමුත් මට මේ කරපු උත්සාහය නිසා, අහපු බණ නිසා, කමඨාන සුද්ධ වෙච්ච නිසා මට හිතෙනවා මේ සද්දේ තියෙද්දිම <coughs> මට මූල කර්මත්තාන්ට යන්න බැරි දෝ පුළුවන් දෝ එහෙනම් මූල කර්මත්තාන්ට නොයින් සද්දෙම හිටියට මට මොකද වෙන්නේ කියලා බලන්ඩ කෙනෙකුට හිතුනොත් ඒ ඉතින් සතිය උඟාවක් දියුණු අවස්ථාවක්. චිත්ත ශක්තිය හොඳට වැඩිච්ච අවස්ථාවක්. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය තියෙන අවස්ථාවක්. එහෙම නැත්නම් ලෑස්තිලා ගිය අවස්ථාවක්. මට සද්දයක් එයි ආවදෙන් මම ඒක හිත නරක කරගන්නේ මම ඔය සද්දේ තියෙද්දි මේ එක්ක සද්දේ ඉන්න බව දැනගෙන සද්දෙම ඉන්නවා. එහෙම නැත්නම් මූල කර්මන්තාන්ට යනවා. ඉතින් මේ මට්ටමට ගිය පරිශදයකට පිරිසකට කියන්න ගියාම මේ මාළුක්‍ය පුත්තු සූත්‍රයේ ගන්න පුළුවන් තවත් පීවරක් ඉදිරියට. ඉතින් මේ බුදුජාණන් වහන්සේ මාළුක්‍ය පුත්තුගෙන් ශබ්ද, රූප, ගන්ධ, රස, ස්පර්ශ කියන පහටම ප්‍රශ්න අහනවා. අර නාහපු සද්දයක්, නෑන සද්දයක්, අහන්න වෙලත් නැති සද්දයක්, ඇහෙන්නෙත් නැති සද්දයක්, ඉස්සරහට එන්න වෙන්න සද්දයක් කියලා හතරක් අයින් කරලා අහනවා. ඒ වගේ කෙලස් උපදීද කියලා නෑ. එතකොට ඇහැට මේ වෙලාවේ පේන රූප වලින් තමයි කෙලෙස් උපදින්නේ. අතීත රූප, අනාගත රූප ප්‍රශ්නයක් නෑ. ඒව ඔක්කොම දැන් එනවා නම් එන්නේ මේ මොහොතේම තමයි මනෝ රූප වශයෙන්. කෙලෙස් උපදින්නේ මේ මොහොතේ. ඒ වගේම ගඳ, රස, පහස. ඉතින් ඒ නිසා අපි දන්නවනම් කොයි කොයි කෙලවරෙන්ද කෙලෙස් එන්නේ, කොයි නාලිකාවෙන්ද කෙලෙස් එන්නේ කියලා එක විශාල ඥානයක්. ඒකට හේතුව අපිට කෙලෙස් එන නාලිකාව දැනගන්න පුළුවන් වෙන්නේ අපි සාමාන්‍ය හිතපවත්තන අරමුණක් තියෙනවනේ දැන්. අපි ඉන්නේ කායानुපස්සනාවේ. ඒ නිසා කායानुපස්සන ඉන්න තාක්කල් අපි ගන්නවා කෙලස් නැහැ. ඕන්න ඒක තීති කඩාගෙන රූප බලන්න ගියොත් උන්න අපි දන්නවා හිත හිතුවක් ආර වුණා. නන්නත්තර වුණා. සතිය කැඩුනා. කෙලස්. ඔන්න සද්දෙකට ගියා. එතකොට අපි දන්නවා කෙලස්. ගන්ධකට ගියා, රසකට ගියා. ඒ කායानुපස්සනා පිහිට නරුණෙන් පිට වෙන පහසකට ගියා. එතකොට ඔන්න අපිට හිත ටිකක් නරක වෙනවා. හිත සතිය කැඩුණයි කියලා. ඒ නිසා මගේ දැනට කෙලෙස් උපදින්නේ මොන නාලිකාවේද කියලා බලන්න පුළුවන් වෙන්නේ අරමුණක් භවනා කරන කෙනෙකුට පමණයි. සතිය තියෙන කෙනෙකුට පමණයි. සතිය දන්නේ නැති භවනා කර්ම නොලගුණ කෙනාට කොච්චර කෙලෙස් උපදිනවද? කොයි නාලිකාවෙන්ද කෙලෙස් උපදිනත ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද දන්නේ නැහැ. එකකින් එකට කොච්චර ඉක්මනට මාරු වෙනවද? නික්ලේශීතර දුන්නත් අපේ ජඩ හිත කඩප්පුලි හිත, නොකෑමනා හිත, දහබදුරා හිත කොච්චර ඉක්මනට කෙලස් හොයන යනවද කියලා තේරුම් ගන්න කමඨහනක් නැත්තම් කර්මස්ථාන භාවනාවක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කාට හරි හිතුනොත් මට මේ කෙලෙස් සුපදින බව දැනගත්තේ භාවනා කරපු නිසානේ. කෙලෙස් සුපදින හරි දැනගත්තේ කමටහනක් තියෙන නිසානේ. කෙලෙස් තියෙන බව හරි දැනගත්තේ සතිය තියෙන නිසානේ කියලා තේරුම් ගත්තොත් කෙලෙස් එක්ක ওই තරම්ම රණ්ඩු වෙන එකක් නැහැ. වෙනද දන්නේ නැති කෙලෙස් දැන් දන්නේ හරි කමඨාන් භාවනාවක් කරන නිසා සතිය තියෙන නිසා ඉතින් ඒ නිසා ඒක ගැන කියන්න පුළුවන් නම් මම භාවනා කරනකොට මට ගොඩාක් කෙලෙස් උපදින්නේ මේ සද්ද අහලා නැත්තම් මට බාධා වෙන්නේ සද්දෙම්මයි කියලා කවුරු හරි කියනවනම් ඒක කොච්චර විද්‍යානුකූල පරිේෂණ ප්‍රලයක්ද යදන්න මූල කර්මත්තානේ නෙවෙයි වේදනාවකින් නෙවෙයි පිටිවිල්ලකින් නෙවෙයි මට කෙලෙස් උපදින්නේ සද්දකින් නමුත් එයා ඒක වාර්තා කරන්නේ කනපින්දමක් විදියට නම් පශ්චාත්තාප වෙලා නම් අයියෝ බලන්නකෝ මට එන හරියක් කෙලෙසෙන්නේ මේ සද්දෙන් තමයි කියලා සුද්ධ කරලා දෙන්න උනා. මිනිස්සු ඒක දන්නේ ඒක ලොකු දෙයක් නේ. මට සද්ද වේදනාවලින් නෙවෙයි කෙලෙසෙන්නේ. හිතවිලි වලින් නෙවෙයිනේ. මූල කර්මත්තානේ නෙවෙයිනේ. එන්නේ සද්ද වලින්. ඊට පස්සේ කියන්න බුණා මට එන්නේ සද්ද මේ මිනිස්සු කුටු කුටු ගානකින් විතරයි. කුරුල්ලෝ කිචිවිචි ගෑවට මට මට කියන්නේ නැහැ. ගංගාවල් ගැලුවට මට කේන්තියක් නැහැ. කෝච්චියක් උඩරට වෙනකට පටකුට දෙක දෙක කික්කිය ගියාට මට කේන්තියක් නැහැ. මහමූද ආවෝ ගෑවට මට කේන්තියක් නැහැ. මට කේන්තියෙන්නේ අසවල් සද්දෙන් කියලා සද්දෙත් තියෙනවා. හරියටම විශේෂිත දෙයක්. මෙන්න මේක සාදරයෙන් වාර්තා කරන්න පුළුවන් නම් ගොක් අපි ඉදිරියේ ඉන්නේ. අපේ හතුරගේ බලකඳ උරේ ශක්තිය අපි දැන් දන්නවා. මට පහර දෙන්නේ අසවල් සතුරා. ළඟ මෝටාර මෙච්චර තියෙනවා. එයා ළඟ සෙබළු මෙච්චර ඉන්නවා. මේ මේ වෙලාවට පහළ දෙනවා කියලා අපිට හොඳට ඔත්තු බලන්න පුළුවන්. මම දුර්වල වෙන වෙලාව. දැන් මේ විදියට ඉන්න වෙලාවේ යම් දවසක කමඨහන සුද්ධ වෙලා එහෙම සද්දයක් ඇහෙද්දි දැන් සද්දෙම කරදර වෙන කෙනෙක් කණිවකෝ සද්දයක් ඇහෙද්දි තියාර දැනගන්න පුළුවන් මේ සද්දේ ඇහෙද්දි හුස්ම නතර වෙලා නැහැ සද්ද ඇහෙද්දිත් මම ඇවිදිනවා එතකොට මේ විදිහට සද්ද ඇහෙද්දිත් මම දැන් ඉඳගෙන ඉන්නේ හුස්ම තියෙනවා. සද්ධාහන රැ හුස්ම මම නතර කරන්නේ නැහැ. දැන් කවුරු හරි මට පොල් ගන්න තියෙනවා කියලා හුස්ම නතර කරලා පස්සේ පොල් ගාලි කරලා සත්‍ය හුස්ම ගන්න යන්නේ නැහැ නේ. මට නාන්න තියෙන නිසා මම හුස්ම බාත් รู ම් එකෙන් එළියෙන් තියලා ඇතුළට ගිහලා නාහලා ඇවිල්ලා ආයෙ හුස්ම ගන්න යන්නේ නැහැ. නාන ගමනොත් හුස්ම ගන්නවා. පොල් ගන්නකොටත් හුස්ම ගන්නවා. පලා නෙලනකොටත් හුස්ම ගන්නවා. ඊයර පලා නෙලන්න පුරුදු වෙලා ඉන්න වෙලාවේදී නෙලන ගමන් හුස්ම බලනවා වාගේ සද්දකින් කරදර වෙද්දී ඒකට රොස් පරොස් නැතුව ලොකු සද්ද නෙමෙයි මම මේ කතා කරන්නේ මධ්‍යස්ථ සද්දය. මට බැරිද හුස්ම ගන්න ගමනුත් මං ජීවත් වෙනවා. හුස්ම ගන්න ගමනුත් මං හුස්ම ගන්න මේ සද්ද ඇහෙදිත් මං ජීවත් වෙනවා. සද්ද ඇහෙදිත් හුස්ම ගන්නවා. බැරිද මේ සද්ද අල්ලපනල්ලේ එක හුස්මක් අල්ලන්නේ? නැත්නම් මේ සද්ද අල්ලපනල්ලේ මං දැන් ඉඳගෙන ඉන්නේ. ඇවිදිනව නෙවෙයි කියලා දැනගන්න. මොන්න තරම් දිනුනොත් මොනතරම් අභියෝගශීලී සතිය පැවැත්වීමක්ද එතකොට යාට අවස්ථාවක් තියෙන එක්ක සද්දේ ඉන්න පුළුවන් එහෙම නැත්නම් අර මූල කර්මත්තානේ යන්න පුළුවන් ඒ සද්දේ බලවත් නම් එයා දන්න මගේ හිත කොහොමද සද්දේ හිටිනවා මගේ සතිය බලවත් නම් මම යනවා මූල කර්මත්තානේ මෙන්න මේ මාරෝ තියෙන වෙලාවේ ඒක මේ පුංචි සද්ද වලට නෙමෙයි වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණිකට බලවත් වෙච්ච සද්ද අන්නේ මාරු තියෙන වෙලාව අපි හිතමු මේ යෝගාවචරය තීන්දුවක් කරනවා හෙල්ලක්කාර සෝකාවතරෙක් එහෙම නැත්නම් විපස්සනා කරනකොට මම යන්නේ මූල කර්මත්තාන්ට සද්දෙින්ද ඇද්දි මම දැන් සද්දයක් තියෙන බව දැනගෙන ඉන්නවයි කියලා. ඒක ඒක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වාර්තා කරන කෙනෙක් ඉන්නවා නම් හොඳට බනහන කෙනෙක් යා. එහෙම වාර්තා කරන කෙනෙක් ඉන්නවා නම් හුදුට මොකමටහන් සුද්ධ වෙච්ච කෙනෙක් යා. එහෙම වාර්තා කරන කෙනෙක් ඉන්නවා නම් හොඳටම භාවනාවට ලෑස්තිලා ගිය කෙනෙක් යා. අද දෙන්නේ උත්සාහ කරලා තිබුණා මට මේ භාවනාවෙන් පිට හිත තියේදී මම ආරමුණට යන්නේ නැතුව ඒ පිට අරමුණෙම හිත පැවැත්වුවයි කියලා. අන්න එහෙම ඉන්න වෙලාවේදී එයාට පේනවා එක්කෙනෙක් කිට්ටුවෙන් අන එකක් ලියලා තිබ්බ හැබැයි වාක්‍ය හොඳ ලියලා තිබුණේ එහෙම බලනකොට ඒ සද්දේ බොඳ වෙලා යනවා. ඒ සද්දෙන් එන අර්ථය හෝ සද්දෙන් එන द्वේෂය එන්නේ නැහැ. ඒක නිකන් බොඳ වෙලා යනවා. ඒ මොකද මම දන්නවනේ මං ඉන්නේ සද්දක කියලා. ඕන්න මූල කර්මත්තට යන්න පුළුවන් යන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක සද්දයක් අහන වෙලාවේ ඒ යෝගාවචරය නසෝ රජ්‍යසු සද්දේසු. එයා ඒ ඇහෙන සද්දය රමණීය කරන්නේ රංජනීය කරන්නේ අභිවදනය කරන්නේ අභිනන්දනය කරන්නේ නසෝ රජ්‍ය සද්දේසු සද්දං සුත්වා පතිස්සතු. එයා දන්නවා මගේ සතිය තියෙනවා අරුණක් තියෙනවා මූල කර්මස්ථානක් තියෙනවා. අපි තු පරියන්ක කියලා ආනපන තියෙනවා. මම සතිය දැන් හිත තියෙන්නේ. එහෙම නැත්නම් හුස්මේ නාසිකාග්‍රයේ කාය ප්‍රසාදේ නෙවෙයි හිත තියෙන්නේ සෝත ප්‍රසාදේ. ඒක ආගන්තුක සද්දයක් බලාපොරොත්තු වෙච්ච නැති එකක් නමුත් එයා දන්නවා. එතකොට නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තා පතිසතෝ. ඒ නිසා මේ දිනාට විරත් චිත්තෝ වේදිති. ඒක පිළිබඳව මනාපකින් තොරව ඇලීමකින් තොරව ඒක අහන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. හරියට මේ විදුලියේ තියෙන කාමරේ මේ බණ යද්දිම එක කොනක විදුලි ප්‍රශ්නයක් එනවා. එතකොට අපි කියනවා විදුලිය දන්න කෙනෙකුට ඇවිල්ලා පොඩ්ඩක් මේ මේ වැඩේ යද්දිම ඕක පොඩ්ඩක් හදලා දෙන්න. එතකොට එයා කරන්නේ අතේ රබර් ග්ලව් එකක් දාගෙන අත්මේස් එකක් දාගෙන විදුලිය අල්ලනවා. අපිට හිතෙනවා මේ මනුස්සයා දැන් කරන්ට් එක වදීද කියලා. එයා දන්නවා මගේ අතේ රබර් ග්ලව්ස් එකක් දාලා තියෙන්නේ. මම මේක අල්ලන්නේ ටෙස්ටර් එකකින්. මට වදින්නේ නැහැ. ඒ වගේ මේ සතියක් එහි සමා වෙන සද්දයක් එහි මම සද්දය එන බව දන්නවා. ඒ නිසා මේ සද්දෙන් මම කෙලෙසෙන්නේ නැහැ. මොකද මම අර විදුලි අත ගන්න කෙනා අත්මේසිකක් දැම්ම වගේ මේ සද්දය ඒ Tamanට කරදර කරන්නේ දැනගෙන ගිය නිසා. ඒක ඒ බුරුමේ පන්දි ස්වාමීන්ස කියනවා අපි හිතමු ඩෙන්ගු තියෙන තැනකට ගියා නැත්නම් බෝවෙල්ලට තැනකට ගියා කියලා. යනකොට අපිට කියනවා අභ්‍යන්තර ආරක්ෂක මාධ්‍යංශ මේ පැත්තේ මේ අවල් ලෙඩේ තියෙනවා කියලා. යන්න ඕන නම් කරන්නේ අපි එතෙන්ද එන්නතක් කරන් යනවා. ඒ ලෙඩ බෝ වෙන්නේ නැති වෙන්නේ එන්නතක් කරන් යනවා. ඒ එන්නත ගත්ත ගමන් අපේ ශරීරේ ප්‍රතිදේය හැදෙනවා. අපි ඒ විස බීජය ඇවිල්ලා වැදුනට බෝ වෙන්නේ නැහැ. ඉතින් ඉන්නතක් ගිය අරගෙන යන්නේ එකන යන්නේ බොහොම අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් කට්ටිගෙන යන්න එපා ඔය පැත්තට. ඔය පැත්තේ බොහොම එයා කියන මම දන්නවා. ඒකට අදාළ එන්න තුමන් අරන් තියෙනවා. එතකොට යාට ලෙඩි බෝ වෙන්නේ අන්න ඒ වගේ සද්ද තියෙන තැනට යනවා. සද්දවලට මං කිපෙන බව දන්නවා. දැන් සද්දයක් තියෙනවා. අන්නේ සද්දේ මං අහගෙන ඉන්නවා. යන්නේ මූල කර්මස්ථානට යන්නෙත් නැහැ. සද්දේ ඉන්නවනම් ඒ සද්දෙදියා අහන්නේ මේ නන්දා මාලිනීගේ සින්දුවක් අහන මයිකල් ජැක්සන්ගේ සින්දුවක් අහන ශාසගේ සින්දුවක් අහන ගතියට නෙවෙයි මේ මල හෝන්තුවේ මට කරදරයි කියන පැත්තේ සද්ද අහන විරත් චිත්තෝ එනිසා ඒක රස විඳින්නේ සංගීත රාද ඇතුව නාද රස ඇතුව අහන රත් චිත්තෙන් සින්දු අහන්න පුළුවන් සද්දයක් එහෙම නැත්නම් විරත් චිත්තෝ අහන්න පුළුවන් විරත් චිත්තෝ අහන කෙනාට සතියක් තියෙනවා මූල කර්මස්ථානයක් තියෙනවා මේ මල හොන්තු ඇවිල්ලා කරදර කරනවා. එයා බය නැතුව අහනවා. හැබැයි සද්දේ අභිරමණය කරන අදහසින් නෙවෙයි. විරත්ත චිත්තෝ වේති තංච නාජ්ජෝස තිත්තති. අනේ මේ සද්දේ හොඳයි. මේ මිනිස්සයා හොඳයි කියලා ඒකට රිංග ගන්න යන්නේ නැහැ. මේ භාවනා කරනකොට ආපෝ කරදරයක් මේ. සද්දය අහන්නේ අභිරමණය කරන අදහසින් නෙවෙයි ඒකට රිංග ගන්න අදහසින් නෙවෙයි ඒක අභිවදනය කරන්න යන්නෙත් නෑ කාටවත් කියන්න යන්නෙත් නෑ මට සද්දයක් ආවම මහා කරදරයක් කියන්නේ යන්නේ නෑ. යා මේ වෙලාවේ කාගෙන සද්ද අහගෙන ඉන්නවා. මොකද ඇට ඕන්න මූල කර්මත්තන්න යන්න පුළුවන්. යන්නේ නෑ. මේ සද්දෙම හපලා කනවා මං අද. වෙන්දවිලා මාව හපලා කනවා මේක. අද තෝ කනවා මං හපලා කියලා සද්දෙ පින්න පුළුවන්. විරත් චිත්තෝ වේති තංචනාජ්ජෝස චිත්තති. එතකොට යතා සේවතෝ සද්දාං සේවතෝ ചാපි වේදනා. යාට දන්නවා මං ඉන්නේ සද්දක කියලා. මම ඉන්න ඕනේ නම් ආනපාන. ඉන්නේ සද්දක බව දන්නවා. ඒකට නුරුස්නා ගතියක් ආවව දන්න. වෙනද නම් ඒකේ රසයක් එන්නේ. කැමැත්තක් එන්නේ අද නැහැ. අද දන්නවා මට මෙන්න මේ වගේ වේදනාවක් තියෙනවා මම අභිනමනය කර අභිරමණය කරන්නේ අභිවදනය කරන්නේත් නැහැ අජෝසනය කරන්නේත් නැහැ මේක අහගෙන ඉනකොට යාට තියෙනවා දැන් සද්දේ තිබුණට ඒ සද්දේ නපුර කැපිලා තියෙන දැන් මනාපෙත් නැහැ අමනාපෙත් නැහැ තියෙනවා නම් තියෙන්නේ බොඳ වෙච්ච. එහෙම නැත්නම් ලොඳ වෙච්ච. දුර්වල වෙච්ච කෙලෙසක් තියෙනවා. වෙනදනම් උග්‍ර සතුටක් හෝ උග්‍ර අමනාපයක්. එන දැන් උග්‍ර මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. අර ආපු සද්දෙන් එන බලපෑම රබර් අත්මේසයක් දාගත්ත මිනිස්සෙක් විදුලිය අල්ලනකොට විදුලිය වදින්නේ නැහැ. මේකයි සාසනය කියන්නේ. සද්ද නාහයදලා කෙලෙස් නොපදින එක නෙමෙයි. කෙලෙස් උපදවන්න පුළුවන් හේතුවක් තියෙනවා. ඒකටමයි මූණ දාලා තියෙන්නේ. හැබැයි මේ පැත්තෙන් සතිය තියෙනවා. මේ පැත්තේ මූල කර්මස්ථානයේ තියෙනවා. ඒක තියාගෙන අර කෙලෙස් උපදින තැනට යනවා. එතකොට වෙන්නේ හිතුවක්කාරකමක් වගේ. ඒක කියන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා. ඇද්දගෙන නාන නෑමනක් කියලා. මෙතනින් විතරයි සතිය දිනු වෙන්නේ. මෙතනින් විතරයි මූල කර්මස්ථානයෙන් අතිරේක ලාභයක් අපි ගන්න. ඒක තියෙනවා. ඒක තිබුණට මූල කර්මස්ථානයෙන් ගන්න යන්නේ නෑ. කෙලින්ම සටන් බිමේ. හරියට මූල කර්මස්ථානේ බංකරයක් වගේ එකක් නා. රට යන්න පුළුවන් ඒකට වෙලා. නෑ. මෙයාගෙන මරණ මරිච්චාවයි මං කෙලින්ම සටන් බිමට යන හද්දක් තියෙන මං දන්න හද්දක් තියෙන කියලා. ඒකට යාට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒ සද්දෙන් වෙන නපුර නෑ. කද්දෙට කර රසායන සද්දෙට වශී වෙලා ඇදලා යන ගතියකුත් නෑ. නිද්දකම් නිද්දකින් මේ තියෙන කාට කීට එන ගහපන් කියලා එහෙමෙකුත් නැහැ. සද්දේ තියෙනවා. අන්නේ විදිහට මේ සද්දේ විසමරණ හැටි, මේ සද්දේ තිත්ත කපන හැටි දන්නේ නැත්නම් අපේ හිත සද්දෙන් ඔද්දල් වෙන බය ආදු හිතක්. හරිය රිමෝට් කන්ට්‍රෝල් එකකින් වෙනස් කරන්න පුළුවන් එකක් වගේ අපේ හිත. කවදා හෝ සද්දයක් ඇහිලා සද්දේ බොඳ කරන්න දන්නවනම් ඕනේ නම් මූලකට මතන්න යන්න පුළුවන් යන්නෙත් නෑ සද්ද බොඳ කරන්න පුළුවන් නම් අපිට කාටවත් බෑ අපිව නලවන්න කාටවත් බෑ අපිව පිනවන්න කාටවත් බෑ අපි කීර්ති ගසන්න. ඒ නිසා මේ සද්දයක් ඇහුණත් එහෙම නැත්නම් ආගන්තුකෝ ඇවිල්ලා කරදර කරන සද්දයක් ආවත් ඒකට බය දුවන්නේත් නැහැ. ඒකත් එක රණ්ඩු කරන්න යන්නේත් නැහැ. මූල කර්මස්ථානට යන්නේත් නැහැ. හොඳට සතිය පිටලා බලන්න හිටියොත් පේනවා සද්දේ බල බිඳින්න පුළුවන්. සද්දේ ඇල්මරන්න පුළුවන්. සද්දේ ලොඳ කරන්න පුළුවන්. සද්දේ බොඳ කරන්න පුළුවන්. මෙන්න මේ වෙනකොට ඒ යෝගාවචර තේනවා මම සද්දෙට ප්‍රතික්‍රියා කරුවොත් විතරක් සද්ද කෙලේශයක් වෙනවා. සද්දෙට ප්‍රතික්‍රියා කරුවේ නැත්නම් සද්දෙන් මට හානියක් වෙන්නේ නැහැ. ඒක පුත්‍රජානංශය සඳහන් කරනවා යම් විදිහකට තතෝතුවන් මාළුන්ගේ පුත්‍ය නැතේන උඹ ඒකට ගිහිල්ලා ඒකත් එක්ක ගැටෙන්න යන්නත් එපා ආදරය කරන්න යන්නත් එපා එහි කතන්දර ගොතන්න යන්නත් එපා අබිරමණය කරන්නත් එපා අජෝසනේ කරන්න ගියේ නැත්නම් යතෝ තුං මහලෝකපත්‍ය නැතේන තතෝ තුං මහලෝකපත්‍ය නැතත්. මේකට ඇඟිලි හැවෙ නැත්නම් ඒකෙන් උඹ කෙලෙසෙත් නැහැ. බොහොම සියුම් කාරණාවක් පෙන්නනවා. මතුවෙන මතුවෙන සද්දේ වේදනාවේ හිතවිල්ල ඒකට ගැටෙන්න ගියේ නැත්නම් ඒකට බෑ උඹට හානි කරන්න. ගැටුනොත් ප්‍රතික්‍රියා කළොත් විතරක් ඒකට බලයනවා මාව කෙලසහන්. ඒ නිසා යතෝතුම් මාර්ගික පුත්‍ය නැතේන යත් තත් බුදුන්සේ දෙනව පොඩි උපදේශයක් මාළක පිටේ තතෝතුම් මාළපුත්‍ය නැතේන උඹ එහි නොවෙන්න උත්සාහ කරපන් අභිරමණය කරන්නත් එපා සත්‍යාවයි කියලා නැති කරන්න හදන්නත් එපා යතෝතුම් මාළෝකේ නැතේන තතෝතුම් මාළපුත්‍ය නැතත් යතෝතුම් මාළපුත්‍ය නැතත් නේවයිද න හුරං න උභේ මන්තරේ තේවන්තෝ දුක්ඛස්ස උඹ ඒකට හැප්පෙන්න ගියේ නැත්නම් ඒකෙන් මෙහෙට විස විදීමක් වෙන්නේ නැහැ. එතකොට උඹ එතනත් නැහැ. උඹ මෙතනත් නැහැ. අතරමැදත් නැහැ. ඔබ තමයි නිවන කියන්නේ. ඔබ තමයි දුකේ කියලා වෙන්නේ. ඉතින් එතකොට අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඔක්කොම තියෙනවා. තමන් කර්මස්ථානයක් වඩන ගමන් බාධාවට පැමිණෙන මේ සද්දේ හැප්පෙන්නේ නැතුව සද්දෙට මුණ දෙනවා. ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ මනාප වෙන්නෙත් නෑ අමනාප වෙන්නෙත් නැත්නම් ඒකෙන් මාව කෙලසෙන්නේ නෑ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හිවලේ කටවල තියෙන කොහොල්ල බබේ ආව දකින්න ආව දැකලා උට ගහන්න ගියේ නැත්නම් කොහොල්ල බබ අපට ගහන්නේ නෑනේ ආව තමයි වරි මැසින පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා අතින් ගැහුවොත් අත අහුවෙනවා මොකද්ද බං කියලා දාපු අනික අතින් ගහනවා අත් දෙකම අහුවෙනවා කකුලෙන් ගැහුවොත් කකුල අහුවෙනවා ඔළුවෙන් ගැහුවොත් ඔළුව අහුවෙනවා පහෙන් අහුණාට පස්සේ හිවල ඇවිල්ලා කනවා ඉවලට දොස් කියන්නත් බෑ. කොළඹට දොස් කියන්නත් බෑ. හාවට තියෙන ගාය නිසා තමයි තට්ටු කරන්න යන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ඕකනේ. අනුන්ගේ මගුල් වලට ඇඟිලි ගන්න. Tamange වැඩක් බලන පැත්තකටලා හිටියන සද්දාවමකෝ, වේදනාවමකෝ, හිතවිලි ආපවමකෝ. ඉතින් එහෙව් සූක්ෂම ධර්මයක් බුදුරජාණන්සේ දේශනා කරපු නිසා පොට්ටිය නිවන් දැකලා බීරි වුණොත් විතරයි නිවන් දකින්න පුළුවන් කියලා කතාවක් නෙමේ තියෙන අපේ සතිය අම්මට්ටමට ආවට පස්සේ අපිට බාධක ධර්මයක් ආවට වහා ප්‍රතික්‍රියා කරන්න එපා බලන්න ඒක දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා. ඒ මේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව තියෙන මිනිස්යාට පමණයි මීයක් දැක්කට පස්සේ බලලෙකුට බෑ ප්‍රතික්‍රියා නොකර ඉන්න. මීයක් දැක්කට පස්සේ ගැරන්ඩියෙකුට බෑ ප්‍රතික්‍රියා කරන්න. යගේ සහජාසයෙන් යා පැනලා කනවා. මුත් මිනිස්යාට පුළුවන් බුදුබණක් ඇහුවට පස්සේ සතිය වැඩුවට පස්සේ එහෙම නැත්තම් කියනවා නම් මගේ චරිතය සද්දත් එක්ක හැප්පෙන බව තේරුම් ගත්තට පස්සේ මම අද යනවා සද්ද එනකම් බලන්න ඉතලා මම සද්දත් එක්ක හැප්පෙන්නේ නැහැ කියන කතාව පරිේශණයට ලක් කරන්න කැමති නම් සෙල්ලක්කාර විදියට දාන්න කැමති නම් මේ ගෙන්න ගම්පොළේ හිටියත් කොඩි ගහක් යට හිටියත් තමන තමන්ගේ ජාම් බේර ගන්න පුළුවන්. ඉතින් ඒක ආදුනිකයෙකුට එහෙම කිව්වනම් ආදුනිකයෙක් කවදාකවත් තේරුම් ගන්න මොකද එයා සතිය දන්නෙත් නැහැ. තාම මූල කර්මත්තානේ දන්නෙත් නැහැ. මූල කර්මත්තානේ ඇසුරු කරලා හුරුවක් ඇති කරගන්නත් නැහැ. මේ කරන්න යනකොට මේ මේ බාධාවල් එනවා. ඒක මට විතරක් වෙන එකක් නෙමෙයි කාගෙත් ඇති කියලා දන්නේ නැත්නම් එයා හිතන්නේ කවදා හරි මං නිවන් දකිනවා. මේ සද්ද හිතවිලි වේදනා නැති දවසක මං නිවන් දකිනවා කියලා එයා මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නවා. එයා හිතනවා මෛත්‍රී බුදුහාමර ආවොත් උන සද්දේන එකක් නැහැ. හිතවිලින එකක් නැහැ. වේදනායන එකක් නැහැ කියලා. අපෙත් අක්ක කෙනෙක් ඉන්නවා. එයා කියනවා දැන් බෑ මල්ලි භාවනා කරන්න. මේ කරදර ඉවරෙච්ච දවසක මම කවදාද කරනවා භාවනා. එදා කෙලින්ම බුක් ගාලා කෙලින්ම නිවනේ. එයා ඉන්නේ මේ කරදර ටික පොඩ්ඩක් නතර කරලා. එයා හිතනවා මේ හොඳට පින් කෙරුවාම ලබන ආත්මේ කරදර එකක් නැහැ. නැත්නම් මහිචි බුදුහාම ගාට ගියාම කරදර එකක් නැහැ කියන්නේ බයියන්ගේ බයිලා කතා. මෛත්‍රී බුදුහමගාවේ හිටියත් පිං කළත් එන කරදර දිගට මේනවා අන්නේ කරදරයකට මෝන දීලා ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි තපස කියලා කියන්නේ. ඒකයි මේක කියන්නේ ආතාපෝ පහිතත්තෝ විරන්තා. මම දැඩි ආතාප වීර්යයක් ඇති කරගන්නවා. මා කෙරෙහි එන කිසිම දෙයකට මම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක ආවයි කියලා මයි තුල මනාබමන පහළ නොවිත් නැහැ. පහළ වෙලා මම ඒක දානවා. ඒ වංශෝ චරති සතෝ. ඒකට කියනවා මේ චතිචර්යාව උග්‍රම අවස්ථාව තමයි කෙලේශයක් ඇවිල්ලා මට මනාබමනවත් පහළ කළා. මම කෙලේශය ඇති කරපොදී දන්නවා සද්දේ මනාපමනාපත් දන්නවා මම මේක මගේ කියාගන්නේ මට ඕන නම් මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. මට ඕන නම් මේ සත්‍යමත් වෙන්න පුළුවන්. නමුත් මම මේක දිහා බලන් ඉන්නවා කියලා කෙලස් ඇල්මරලා කෙලස් විෂමරලා එහෙම නැත්නම් ඒ කෙලෙසෙට මුහුණ දීලා අනේ මේ සත්‍යයක තියෙන බලමහිමේ අනේ බුද්ධ ශාසනයක තියෙන ශක්තිය අනේ මම සිල් රකපේකේ වටිනකම අනේ මම සමාධියක් ඇති කරගත්තේ වටිනකම අනේ හොඳ වෙලාවට මට කෙලෙසයක් ආපු එක අනේ මට පරිේශයෙන්ට සද්දයක් ආපු එක කියලා ඉව හැම එකක්ම ගන්නේ වාසියට. ඉතින් මේ මනුස්සයාට එතකොට මේ සද්ද ඇහෙනකොට ඉස්සර වගේ කේන්තියක් යන්නේ සතුටක් ඇති වෙනවා මගේ පරිේශයෙන්ට ඇති වෙන්න බාධාවක් ආවා. මං එන බාධාව සාධකයට ගන්න. බාධකේ සාධකයක් කරගන්නවා. ඉතින් මේක කරගත්තට පස්සේ තේරෙනවා මේ අද ලෝකේ ඉන්න මේ මිනිස්සු කොච්චර අඳ බාලද කියලා. බුදුජානන්සේ සඳහන් කරන්නේ මේ මිනිස්සයා කියන සතා තාම කට්ට කඩාගෙන එළියට ආවනදී කුකුල්පැටියේ පිටර කට්ටේ ඇතුලේ ඉන්නවා වාගේ නින්දක ඉන්නේ කියලා. ඒ කිසි කෙනෙකුට මේ සිවිය කඩාගෙන එළියට එන්න බෑ. ඒගොල්ලෝ කියනවා නිවන් දකින්න කොහොමද මේ සද්ද ඇහෙනවනේ. මට නිවන් දකින්න බෑ මට වේදනාව එනවනේ. මට නිවන් දකින්න බෑ මට හිතවිලි එනවනේ කියලා අර හිතවිලි වලට ලොකු තැනක් දීලා බුදුහාමුදුරුවෝ පුංචි කරලා දාලා සතිය නිකම්ම නිකම් කර කරලා දාලා ඇද්දන් නැ කරන්න බෑ කියලා දමල ගාලා යනවා. ඉතින් සමහරව හිතනවා බුදුන් බුදුහාමුදුරු ඉපදිච්ච කාලේ සවැත් නුර ජේතවනාරාමේ හිටියා නම් මේිට වැඩිය පොඩි වාසියක් තියෙන්න ඉතිපයි කියලා. ඒ ඔක්කොම වාසියේ හිතන දේවල් තමයි. නමුත් අප බුදුරු කොච්චර දෝ දැකලා ඇති. කවදාකවත් ආතාපෝ පහිතත්තෝ විහරන්තෝ කියන විදිහට මේ කෙලෙසට මුහුණ දීලම මං කෙලෙස් නැති කරන්න ඕනේ කියන මේ කතාව අපි කවදාකවත් අභියෝගයට ගන්නෑ. අපි හිනවා මම දන් දුන්නා සත්තනම් සිල් රැක්කා සත්තනම් සද්ද නොවේවා. දන් දුන්නා සත්තනම් සිල් රැක්කා සත්තනම් මට හිතවිලි නොවේවා. දන් දුන්නා සත්තනම් සිල් රැක්කා සත්තනම් මට වේදනා නොවේවා කියලා ඉතින් බලාගෙන ඉන්නවා. කිසිම දෙන්නෙකුට වෙනසක් නැහැ. හැම කෙනාටම එන වේදනා සමානයි. හැම කෙනාටම එන හිතවිලි සමානයි. හැම කෙනාටම එන සද්ද සමානයි. නමුත් කොයි එකෙන්ද හිත කරදර ගන්න කියන එක වෙනස්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ ශාලාවේ ඉන්නකොට ඒ ඇහෙන සද්ද කාට සම වුණාට කීප දෙනෙක් විතරයි කරදර ගන්න. අනික අයට ඒ කරදරයක් නැහැ. ඉතින් ඒ කරදර ගන්න එක උපත්තිම ඒකෙන් කරදර ගන්න කෙනෙක්. ආයේ සද්ද තිබුණත් නැත්නම් එයා සද්දට කරදර වෙන කෙනෙක්. ඉතින් අපේ චරිතය දැනගන්න පුළුවන් නම් මම ගොඩාක් මට හිත කරදර එන්නේ සද්ද වලින්, වේදනා වලින්, හිතිවිලි වලින් කියලා ඒක ලොකු රෝග නිర్ణයක්. මගේ පෞරුෂත්ව ලක්ෂණයක්. මේ විදිහට ඒ බටහිර ස්නායු පිළිබඳ හදාන්න කට්ටිය දැකලා තියෙනවා චරිත ලක්ෂණ හයක්. ඒ චරිත ලක්ෂණ හැටියට මේ සමූහයක ඉන්නකොට එක්කෙනෙක් එක දෙයකටම චෝදනා කර කර ඉන්නවා. මට මේක නම් බෑ. එතන මෙන්න තව කෙනෙක් වෙන දෙයකට චෝදනා කරනවා. එතන මෙන්න තව දෙයකට චෝදනා කරනවා. ඔක්කොටම තියෙන සමාන தত্ত্ব. එක එකකට ඉද්දෙන දේ, කුප්පන දේ, රුප්පන දේ වෙනස්. මේක ලොකු ලාභයක්. අපිට ඔක්කොම දුන්නට පස්සේ අපි කොයි එකද බෙදාගෙන කන්නේ කියන එක වෙනස්. ඒක කියනවා අපිට ලොකු ඇටෝමේටයක් එහෙම නැත්නම් බුෆේ ඩයට් එකක් දුන්නොත් අපි කිව්වොත් Tamange මන අපේ බෙදා ගන්න කියලා දෙන්නේගේ පත සමාන නැහැ. කවදාකවත් සමාන නැහැ. Taman බෙදාගන්නේ Taman කැමති දේ තමයි. ඉතින් බෙදාගත්ත දේ තමයි කන්නේ. කාපු දේ විතරයි රස දන්නේ. රස දන්නේ විතර විතරයි බොක්කට යන්නේ. බොක්කට ගිය දේ විතරයි වස හෝ පෝෂ්‍ය පදාර්ථ දෙන්නේ. ඒ නිසා මේ ලෝකේ කියලා කියන්නේ ඇටෝමේෂය. ඒක බුෆේ ඩයට් එක කොයි පතද බෙදාගන්නේ කියන එක අපි මේ ජීවිතේ නෙමෙයි පොරොන්දු වෙලා තියෙන්නේ. ගිය ආත්මේ ගෙනා පුරුද්දකට තමයි අපි මේ කරදර ටික දුක් කරදර ටික හිත කරදර ගන්න එක. ඒ කරදර ගන්න එක බුදුරජාණන් වහන්සේ හිටියන බුදුරජාණන්සට පේනවා ආශ්‍රය අනුසී ඥානි. ඒ නිසා බුදුරජාණන්සේගේ පිරිනොම් පෑයෙන් පස්සේ ඒ ඇස් දෙක නෑ දැන්. නමුත් Tamanට සතිය තියෙනවා නම් කරදරත් නිතරම එනවනම් මට කොයි එකෙන්ද ඔද්දල් වෙන්නේ කියන එක මගේ මම කොයි එකෙන්ද වද වෙන්නේ කියන එක මං කොයි එකෙන්ද හිත කරදර ගන්න කියන එක තව කෙනකින් අහලා ගන්න බෑ. තව කෙනකින් අහුවට එයාට කරදර වෙන්නේ වෙන එක. මේක කමඨාන් සුද්ධ කිරීමෙන් දැනගන්න පුළුවන්. මේ මනුස්සයා සද්ද වලට චෝදනා කරන කෙනෙක්. මේ මනුස්සයා වේදනාව වලට චෝදනා කරන කෙනෙක්. මේක නයි හිතවිලියට චෝදනා කරන කෙනෙක්. එයා ළඟ වාඩිලා ඉන්න අනිත් එක නයි ඒක නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා මේ කරදර අවශ්‍ය කරන එක බෙදා ගන්න එක රොක් කරගන්න එක අපේ අමනකම අපේ තියෙන අවිද්‍යාව අපේ තියෙන තකතිරුකම ඒක ලියලගේ දීපු එක්කනට බයින කවුරුත් දීලා නැහැ කෝලබබා තියලා ගියේ කනන් ඇත්ත අපිනේ ගිහිල්ලා කෝලබත් එක දෙල්ලම් කරලා තියෙන්නේ ඒ නිසා කාට හරි හිතන්න භවනා කරගෙන ගිහිල්ලා මම දුක් කරදර ගන්නේ අහවල් එකෙන් කියලා දැනගන්න එක සතුටක් කරගන්න පුළුවන් නම් මං හිරිහැර විඳින්නේ අසවල් දෙයින් කියලා දැනගන්න පුළුවන් එක සතුටක් කරගත්ත කෙනෙක් මං තාම දැකලා නැහැ. ඔක්කොම චෝදනාලා ඉස්සෝ දාන බලන්නකෝ භාවනා කරන ගම සද්ද එනවනේ. භාවනා ගම හිතවිලි එනවනේ. භාවනා කරන ශිකක්කම එනවනේ. දතිකක්කම එනවනේ. බඩිකක්කම එනවනේ. ඊ හැම එකකින්ම කියන්නේ සතිය තියෙනවා කියේ. ඒ විතරක් නෙවෙයි හිරියර කරන දේත් මූණට මූණ දාලා තියාගෙන ප්‍රතික්‍රියා නොකර ඒක දිහා බලහන් ඉන්න පුළුවන් නම් ඒ ඔක්කොගෙන් බල බෙදෙනවා. ඒ වගේ තියෙන කුප්පණ ගතිය, රුප්පණ ගතිය නැති ඒක ඒකේ ලාමක අවස්ථාව වෙනත ඒකේ ප්‍රාථමික අවස්ථාව තමයි සද්දයක් ආවම සද්දයක් කියලා මෙනෙහි කරා. නොයේවා කියලා හිතන්නත් එපා. නීමේ සද්ද නැවත පැමිණේවා කියලා හිතන්නත් එපා. අපි දන්නවා සමහර ලාවට භාවනා කරනකොට හොඳට හිතට නිදර්ශනයක් වශයෙන් කිව්වොත් ආලෝක පහළ වෙනවා. ඉතින් ඒක නම් කමටහන පැත්තක තියලා අනේ මේ ලැබිච්ච ආලෝකය හරි හොඳයි කියලා ඒක මෙනෙහි කරනත් ඒක අභිරමණය කරන්න ගියොත් ඒ නිසාම සත්‍ය කඩලා. ඒක නිසාම අහිංසකම නැති වෙලා. ඒ නිසාම නිහතමානිකම නැති වෙලා අනිත් දවසේ කියනවා බලන්නකෝ ස්වාංශ ඊයේ නම් සද්දයක් මෙහෙම වෙනකොට ආලෝකයක් ආවා. කොහොමද දැන් ඒක ආපහු ගන්න කියලා. ඒකට පේනවා තකතිරුකම කොච්චරද කියලා. අර කමට අහන පැත්තක තියලා මේ ආලෝකයත් එක්ක බෙන්කෙලලා දැන් ළමයි හම්බ වෙලා. ළමයි හම්බුනට පස්සේ අහනවා කොහොමද ස්වාංශ මේ නිකම් ටැපල් මාර්ගෙම ගේ ළමයි හම්බෙලා ඉනෝ කොහොමද වෙන්නේ? ටැපල් මාර්ගෙ ළමයි හම්බ වෙන්නේ නැහැ. අභිරමණය කෙරුවොත් විතරයි ළමයි හම්බ වෙන්නේ. කවුරු හරි කිව්වොත් නෑ නේ එහෙම වෙන්නේ කොහොමද මේ දැක්කට දුටුවට ළමයි හම්බ වෙනවා. අඩු ගානේ මතක තියන්න ඒඩ්ස් රෝගේවත් හැදෙන්නේ හොන්දටම අතට අත දුන්න නැත්තම්. ඒක නිකන් හැදෙන්නද නෙවෙයි. ඒක ඉන්ටිමේට් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා මේ එනේන අරමුණත් එක්ක අත්‍යන්ත ප්‍රේම සම්බන්ධයක් තියෙන්න ඕන කෙලෙසයක් උපදී. ඒ නිසා අපි කෙලෙස් උපදවන්නේ රමණය කරලමයි. ඒකයි කියන්නේ නාබිනන්දති. අබිනන්දනය කරන්න එපා. අභිනන්දනේ කෙරුවනම් වසංගන්න බෑ. ඒක හොඳටම දන්නවා. ඒකේ තරම්ම ගොරෝසු ක්‍රියාවක්. ඉතින් මේක පුරුදු කරගන්න පුළුවන් නම් අපිට හරිම අමාරුයි. ඒකට හේතුව අපිට තියෙන ඇබ්බැහි කියලා જાතියක්. අපිට තියෙන චරිත ලක්ෂණ කියලා જાතියක්. අපිට මේ පොඩි කාලේ අම්මලා තාත්තලා ගොඩාක් කුණු හරප ඔළුවට දාලා තියෙනවා. අපි මේ ඒක හරි කියලා ඒක ඔළුවේ තියාගෙන ඉන්නකොට අපිටත් නොදැනී ඒ දේවල් එළියට ඇවිල්ලා වැරද්දක් කරන කෙනා දකින්න බනින්න හිතෙනවා. මොකද කවුදෝ කියලා තියෙන එක වැරදි කියලා. කවුද දන්නේ හරිද වැරදිද කියලා. එයාගේ පැත්තෙන් හරි ඇති. නමුත් මං හිතනවා නෑ නෑ මම ඒක දෙය කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වගේ හිතේ ඒවට ස්ක්‍රිප්ට් කියලා කියනවා. අපේ හිතට එක එකන දාලා තිනවා මේ සભ્યත්වයේ හරහා සංස්කෘතිය හරහා ඉගෙනීම හරහා මොනවද? ඒක නිසා අපි ළඟට එනකොට සද්දයක් එනකොටම සද්දේ ස්පර්ශ කරන්න ඉස්සලම චේතනා පහළ වෙලා ඉවරයි. සද්දේ ස්පර්ශ කරන්න ඉස්සලම සංඥා පහළ වෙලා ඉවරයි. ඒ නිසා වේදනා සංඥා චේතනා ඊට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි තෝරනකොටම සද්දේ තෝරනකොටම ඒක ගියාත්මගෙන ආපු පෙරහංගඩියකින් පෙරලා අපිට ගෝචර අදාළ වෙන සද්ද තෝරගෙන තමයි අපි ඒ ප්‍රදේශයේ අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න බෑ ඒක සරුවච්චන්හන්සේගේ ශේස්ත්‍රය. අපි දන්නේ ස්පර්ශ කරාට පස්සේ තමයි. ස්පර්ශයෙන් පස්සේ ඊට පස්සේ පසපච්චා වේදනා වේදනාපච්චා සංඥා වේදනාපච්චා තණ්හා කියලා කොටසක් තියෙනවා. නමුත් බුදුජානනාංශයම දේශනා කරනවා සාරිපුත්‍ර සංසය දේශනා කරනවා අපි යම් කිසි කෙනෙකුට ඇසුරු කරන්න පටන් ගන්න ඉස්සරළම අපි ඒ කෙනාට ආකර්ෂණයක් තිබිලා තියෙනවා. ඒක ගිය ආත්මගෙන ආපු අපේ තියෙන තේරවාදී පිළිගන්නවනේ මේ කර්මයේ සහ කර්මඵලයේ පෙර පෙර ආත්ම වලින් ගෙනෙන ආශය අනුසය තියෙනවායි කියලා. ඒක නිසා අපි ඇදෙනවා ඒකට දන්නේම නැතුව ඇදිච්ච ගමන් ඒකට මනාපමනාප පහළ වෙනවා. යම් දවසක යම් වෙලාවක මේ භාවනා කර කර ඉනකොට සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා, මනාපමනාප එනවා. ඒක මේ කර්මයට ආපු එකක් නෙමෙයි භාවනාවේ දියුණු වෙන්න අත්‍යවශ්‍ය එකක්. එන එන මනාපෙට අමනාපෙට මූණ දීමේ ශක්තිය දැනගත්තොත් අපිට පේනවා අරමුණු කොච්චර තිබ්බත් ලෝකයේ මම තෝරන්නේ මට කරදර දෙන අරමුණ මට මනාප අරමුණ විතරයි. ඒක නිසා අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා කියනවා. ඒ හිත ගියාට පස්සේ තමයි මාලිගාව හැදින්නේ. අපි ඊට පස්සේ කියනවා බලන්නකෝ යා මාව වශී කරගත්තා. එහෙම නැත්නම් මම අමාරුයි දැම කියලා එහෙම එකක් නැහැ. කෝල්ල බබා කවදාකවත් කවුරුත් වශී කරගන්න දෙන්නේ නැහැ. කෝල්ල බබා තියලා තියෙන එකක්. අපි ගිහිල්ලා ඒකට අත දාන්න හැටි බලනකොට ඔකේ භයානක දෙයක් තියෙනවා. වෙන කෙනෙකුට කිව්වොත් එහෙනම් ඔබ සද්දවලට කරදර වෙන කෙනෙක් කියලා වෙන කෙනෙක් කිව්වොත් අපිට කේන්තියක්. දෙවෙනි කෙනෙක් කිව්වොත් එහෙනම් උඹ වේදනාවට කරතර වෙන කෙනෙක්. ඒ කැමති නැහැ. මමම දැක්කොත් මගේ කමඩාන් වාර්තාම ලියලා මමම කියෙව්වොත් ආයෙසරයක් මට ඉච්චර වෙලා යන්නේ ඒක තේරුම් ගන්න. මේකට භාවනා කරනකොට එක්කෙනෙක් සද්ද වලින් කරදර වෙනවා. එයා ලියලා බැලුවොත් වාර්තාව පෙනේ. ඒ වෙලාව හිතවිලි නොතිබුණා නෙවෙයි. වේදනාව නොතිබුණා නෙවෙයි මට ඒක ගානක් මට අර සද්දෙම තමයි ප්‍රශ්නේ. ආන්න ඒක දැක ගන්න පුළුවන් නම් ඒ කෙනාට එදා තමයි යාගේ පෞරුෂත්ව වෙනස් එදා තමයි යාගේ රුචි අරුචිකම් වෙනස් එදා තමයි අර ගෙනාපු කර්ම ශක්තිය වෙනස් කරගෙන මේ ජීවිතය ඇතුළත යම් පරිණාමයක් ඇති මේ ජීවිතය ඇතුළත යම් විපරිණාමයක් සිද්ධ මේ ජීවිතය ඇතුළත යම් රූපාන්තරණයක් සිද්ධ වෙන්නේ මේ මනාපමනාප දෙක දැකලා මේක දැක්කොත් පිරිසිදුවක් වෙනවා. බුදුසසුනේ දේශනා කරනවා ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණ khයං වදාමි. මහාන මේ කෙලෙස් දැක්කොත් විතරක් දැනගත්තොත් විතරක් කෙලෙස් නිරට ඉන්න බෑ. අපිව දැක්කේ නැතුව මොඩකමට හෝ දුඳකින් කියන කතාවට කෙලෙස් වැඩෙනවා. ඒ නිසා මේ භාවනා මාර්ගයේදී ලැබෙන ලැබෙන කෙලෙසේ මට විශේෂ වෙලා ලැබිලා ලැබෙන කෙලෙසේ පොත් බැීමක් කරනවා. ඔය කමඨාන් සුද්ධ කරන කමඨාන් දිනන ගැන පොත් බැීමක් තමයි. මගේ හිතේ යන ප්‍රවෘත්ති කොහොමද කොහොමද යන්නේ කියලා ලිව්වොත් ඒක දිහා අහගෙන ඉන්න කෙනාට හොඳටම තේරෙනවා. මේ යන්නේ කේල් ගහ කනද පොල් ගහ කනද යන්නේ කියලා. ඉතින් හුඟ දෙනෙක් එවැනි තමන් විශේෂම තමන් දිහා බලන නිරීක්ෂණයක් කමඨාන් වාර්තාවට දාන්නේ නැහැ. නම් ඔච්චර මුලැමැදාක පැටලෙන්න විදියක් නැහැ. මං කියන්නේ ඔක්කොමලා පැටලවගෙන කියලා. හුඟ දෙනෙක් උයේ ලියන් ලියන් ලියන් යනවා මුල කියපු දේ දන්නෙත් නැහැ. දැන් කොහෙද යන්නේ කියලා දන්නෙත් නැහැ. අහගෙන ඉන්න එකනට තේරෙනවා සීබුද්ධියෙන් අහගෙන ඉන්නකොට මේ වැල්බටාරමක් කියනවා මිසක්කා වාර්තාවේ මුලැමැදාගේ ගැළපීමක් නැහැ. ඒක එන්නේ යම් කිසි කෙනෙක් හොඳට භාවනා රමඩාන හරි හරි විදියට ලියන්න පුළුවන් වෙන්නේ සුද්දෙක් ලියනවා අනාගාමී වුණාට පස්සේ විතරයි කියලා කියනවා. මෙයා සෝවාන් මාර්ගයේදීවත් සකදාගාම මාර්ගයේදීවත් මේ ලියන දේ තේරෙන්නේ නැහැ. ආර්යවෝ හරි තේරෙන්නේ කොටක් පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ තමයි මේ වරම් භාගයේ සංයෝජන නැති හිතට විතරයි පේරෙන්නේ මම ලියන හැම වචනෙම කෙලෙස් හෙලි වෙනවා මගේ හැම හිතවිල්ලකම කෙලෙස් හෙලි වෙනවා මං කරන හැම දෙයකම කෙලෙස් හෙලි වෙනවා. ඒක මට පේන්න මගේ කෙලෙසේ මගේ හිත ගොඩාක් ඉහළට යනවා. හැබැයි මට වැඩිය දියුණු කෙනාට අල්ලන්න පුළුවන්. දියුණු කෙනාට යා කතා කරන තාලෙන් ඒ නිසා ඇසුරු කරන ඇසුරු කරන්න පඬිත කෙනෙක්. ඇසුරු කරන ඇසුරු කරන සත්පුරුෂයෙක්. ඇසුරු කරන ඇසුරු කරන වැදගත් කෙනෙක් පිස්සු පිහට්ටත් එක්ක කතා කරන්න ගියාම අපි නිකාන් දොඩමළු වෙනවා. ඒ නිසා මේ වගේ වැඩමුළුද කතා කරන්න දෙන්නෙත් නැහැ. අර කමඨාන් සුද්ධ කිරීමදී කියන පුළුවන් තරම් Taman ලියන දේ එහෙම නැත්නම් කියන දේ හොඳට වගකීමෙන් කරන්න. යම් හේයකින් අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ සතිය කියන එක මට හඳුනාගන්න ඉස්සර වෙලා සතිය කියන අඩු ගන්න මූල කර්මත්තාණ්ඩ යෙදවීමේ හෝ ශක්තිය මට ඇති වෙන්න ඉස්සරලා මම කොහොමද මේ ලෝකෙ දිහා බැලුවේ මම කොහොමද මිනිස්සු පටලවා ගත්තේ කිලෝරක් නැහැ. පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ. හැම තැනම පැටලිලා. ඉතින් මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සද්දං සුත්තා සති මුට්ඨා. යම් කිසි කෙනෙක් සද්දයක් ඇහෙන වෙලාවේ සතිය නැත්තම් නැත්තම් සතිය මොඨ වෙලා නම් හරිම ලස්සන කතාවක් කියන්නේ සද්දං සුත්තා සති මුට්ඨා පිය නිමිත්තම් මනසිකාර්යය හිතන අනේ කොච්චර වටින සද්දයක් ඇහුනේ කාලයකට පස්සේ සද්දයක් ඇහුණයි කියලා එයාට භාවනා පැත්තක දාලා අර ඇහෙන සද්දයත් එක්ක ඉතින් පෙන්කලින්ට යනවා. සාරත්ත චිත්තෝ වේදේති තංචාජ්ජෝස තිට්ඨති. එයා ඒ සද්දෙට කොච්චර රත්ත භාවයක් කැමැත්තක් ඇති වෙනවද කියනවනම් ඒ සද්දේ ඇතුළට රිංගලා ඒකේ තියෙන කර්ණ රසායන භාවයේ පිළිබඳව විස්තර කරන්න පටන් ගන්නවා. හොඳ වෙලාවට මට හොඳ ලස්සන සින්දුවක් ඇහුණා. ඒත් ලස්සන කුරුළු සද්දයක් ඇහුණා. මොකක් කරි කියලා සාරත්ත චිත්ත වේදේති. එතකොට යා මේ පටන් ගන්නෙ කොහෙන්දෝ වැල්වට හරම යනවා. ඒවට කියන්නේ කතන්දර ගොතනවයි කියලා. ඒවට කියන්නේ වැල්වට අරන් කියලා. ඒවට කියනවා භවනාශේෂ කියන ප්‍රපංච කරනවා කියලා. ඉතින් තව කාට හරි ගිල කියනකම් ඉවරයක් නැහැ. ඉතින් මේ මනුස්සයා කිව්වොත් මනුස්සය ඔබ භාවනා කරන්න ගියේ ඔබ මොනවද කතා කරන්නේ කියලා. තමුසෙට කිසි රස ආස්වාදයක් නැහැ ওই. මේ බලන මට හිච්ච සින්දුව කියලා. ඉතින් මහත්තයෙක් පොල්ලත්තක මහත්තයෙක් මුල කරේ දැම්මලු පොල්ලත්ත බලා ගන්න. මොකද පොල්ලත්තේ හරියට හොරකම් කරනවා. ඉතින් මහත්තයත් ඉඳලා හිටලා යනවලු චෙක් කරන්න යනවා. එතකොට පහත උදේ පාන්දරම ගියාලු මේ මුරකාරය ඇහැරලාද කියලා බලන්න. හොඳයි සර් ආපු එක මම මේ පණිවිඩයක් කියන්නේ හිටියේ කියලා. ඇයි කියලාලු මං රෑ ඊට හීනියක් දැක්කා. සර් ඇක්සිඩන්ට් වෙනවා. ඒ නිසා සර් අද ගමන යන්න එපා කියලා. එතකොට එතකොට මේ මං ඔබ රෑ බුදියාගත්තද අවදිින්ද හිටියේ කියලා. ඌ අස්කරාලු. දැන් මෙයා මේ එනකන් ඉඳලා කතා කරන්නේ මේ සර් ගැන ලොකු උනන්දුවෙන් තමයි. මෙයා හොඳට බුදියාගෙන ඉඳලා තියෙන්නේ. අපි හිතන්නේ වනේ අනේ මං ගැන හීනෙමුත් කල්පනා කරන එකනේ මූ තියාගෙන ඉන්න ඕනේ කියලා හත් පහක ලාභයක් නැහැ. අපි මෙතෙක් කල් තෑගි දීලා තියෙන්නේ අපි තෑගි උනන්දු කරලා තියෙන්නේ මේ අපේ මම ආයනේ වඩන මාන්නේ වඩන අයට තෑගි දෙනවා මිසක් මේ යකා මැට්ටික් මේ කල්පනා කරන එකක් මූ මේ දවල් හීනමයින එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා සද්දන් සුත්තා සති මුට්ඨා කියන එක මං එදා හිටියා දැන් එව නෑ නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තා පචිස්සතෝ සද්දයක් එනකොටම සතිය පිහිටෙවොත් අපිට තේරෙනවා මේ සද්ද අහන්න නෙවෙයි මෙතන වාඩි වෙන්න ආවේ මං හිතුවේ අරමුණේ ඉඳ මේ සද්ද ඇවිල්ලා මේ මොකද කරන්නේ ඉතින් භාවනා කරනකොට මේ වගේ රූප නිසා භාවනා කරන යෝගාවචරය මත් කරවන රූප නිසා උපක්ලේශ 10ක් තියෙනවා ආලෝක පෙන්නනවා කහ පාට නිල් පාට අනම්මනම් පෙන්නලා මේ නාසර නොදාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යනවා. ඉතින් මෙයා කියනවා ඕ මම භාවනා කරනකොට කෝපාට දැක්ක ඔයා දැක්ක දයියෝ නෑ. අනිව බලන්නකෝ. මයිත් එක්ක ඉන්නකෝ මං කියලා දෙන්නකෝ කහපාට දකින්න ඇති කියලා ඕ පටන් අරගෙන භාවනා මධ්‍යස්ථානේ. මේ වගේ රූපේ නිසා පමණක් දහ තැනක පැටලෙනවා. වේදනාව නිසා දහ පොලක පැටලෙනවා. සංඥා නිසා පැටලෙන පැටලිල්ල පොතක ලියන්න බැරි තරම් අද අද මේ ලෝකේ විශේෂයෙන්ම ලංකාවේ කර්මස්ථානාචාරවල පැටලිලා ඉන්නේ මෙතන තමයි. සංඥා පටලවා ගන්න. එක්කෝ යා සෝවාන් වෙලා කියන උත්තර රහත් උනායි කියනවා නැත්නම් මට අභිඥා තියෙනවා කියන මම මේ කමටහන් දෙන්නේ අහවල් අහවල් ක්‍රම වලට කියනවා මට පේනවයි කියනවා භාවනා කරනකොට සාහත් වෙච්ච කට්ටිය මෙහෙමයි පළවෙනි ධ්‍යාන ලැබුව කට්ටිය මෙහෙමයි කියලා ඉති අපේ කට්ටිය නොම්බර අරගෙන පොලිමේ යනවා පිස්සු පිටිපස්සේ. එහෙම නැත්නම් අන්ධ પરම්පරාවයි. සංස්කාර නිසා පස් දිනක් පක්ලේශ 10ක් තියෙනවා. විඥානයේ මේ මැජික් කාර්යය හිත දෙන ලනු 10ක් තියෙනවා. ඉතින් මේ 50ක් මහායාන බුද්ධ ආගමේ පෙන්නනවා. තේරවාද බුද්ධ ආගමේ 10ක් පෙන්නනවා. අර 50ක් පෙන්නන එක 10ක් පෙන්වනවා විදර්ශනා උපක්ලේශ කියලා. ඒ නිසා භාවනා කරගෙන යනකොට මේ අතරමඟදී හම්බ වෙන හැම එකක්ම කරදරයක්. මූල කර්මස්ථානේ පවත්තන්න යන්නේ නැතුව වෙන හැම එකක්ම කරදරයක්. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයිනේ. අපි යනකොට කහ පාට හම්බුනොත් හොඳයි. නිල් පාට හම්බුනොත් හොඳයි. උඩ යනවා දැක්කොත් හොඳයි. නානා ප්‍රමනෝදෝ බලාපොරොත්තු වෙනවා මිසක් අරමුණේ සරල සතිය තියනවාද කියන එක. ඉතින් ඒක නිසා යම් විදියකට අපිට සරලව පවතින අහිංසකව තියෙන සතිය තියෙනවනම් ඒකේ බුරුමේ පඬිස්සංශ කියනවා ඒක නිසා මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ අරමුණේ හිත තියනකොට බුද්ධුම කම්මැලි. බුද්ධුම නීරසයි. බුද්ධුම ඒකාකාරී. බෙල්ල කඩාන වැටෙනවා. සක්මණේ යනකොට බීල වගේ මත් වෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ භාවනාවේ කමටහන මුදුන්පත් වෙනකොට කම්මැලිකම එන්නේ නැහැ. ඉතින් කාට හරි සතියෙන් ඉඳලා බණ අහලා එහෙම නැත්නම් කරදර එනකොට ඒක හොඳට සතිමත් වෙලා තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කම්මැලිකම කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා. රාගයට කියනවා සංසාරේ බඳින තැන කියලා. මේ ඉන්නේ විරාගේ. විරාග කියන්නේ එපා වීම. සංසාරේ තීන හරියක් තියෙන්නේ මන බඳන ගතිය. හිත අදන ගතිය. භාවනා කරනකොට එපා වීමේනකොට කාට හරි කියන්න පුළුවන් වේද නැත්නම් කාට හරි හේතු කරලා දෙන්න පුළුවන් වේද මේ නීරසකම භාවනාවේ දියුණුවක් කියලා. ඒක කියනවා නම් කියන්නේ තියෙන මේ නීරසකමට ප්‍රමෝද වෙන්නේ කියලා කියන්නේ. මේ නීරසකමට ලෑස්තිලා යන්නේ කියලා. කාට කවුරු මේ බඩු විලදී ගනිද පොළට දැම්මොත්. අපි මේ බඩු වර්ගයක් විකරනවා නීරසකම තියෙන කණ්ඩ කණ්ඩ කරුණා කළා කීයද කියලා මේක ප්‍රමෝදයක් කරලා ගන්නේ කියලා කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ. ඒක නිසා මේ විපස්සනා ශේෂ්ත්‍රයේ මේ විකිනන බඩු හොඳටම සංසාරේ බය තියෙන කෙනාට විතරයි වැටෙන්නේ. හොඳටම මේ අතීම තමන්ගේ දරුවා මැරිච්ච කෙනා එහෙම නැත්නම් සුනාමයට එන ගහලා ගිය කෙනාට තේරෙනවා මේ පෙන්කෙලිල්ල පැත්තක තියේදී මේ නීරසකම හොඳයි අභිරමණයට ගිහිල්ලා සංසාරෙ දික් කරනවට වැඩිය කියලා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා මේකට විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියලා. විරාගය කියලා කියන්නේ රසය නෑ. රාගේ නෑ. ඒකට කියනවා නීරසකම් මතුවෙනවා කියලා. මේ නීරසකම් මතුවෙච්චා මේකට ලෑස්තිලා ගිහිල්ලා ඒක කියන්න පුළුවන් නම් මට භාවනා කරන්න යනකොට අරමුණ මෙන්න මේ මේ தත්ත්වයට යනකොට මට නීරසකම එනවා. අරමුණ මේ මේ தත්ත්වයට යනකොට මට නිදිමත එනවා. අරමුණ මේ මේ தත්ත්වෙට මට තේරෙන්නේ නැතු යනවායි කියලා අරමුණට සාපේක්ෂව අරමුණේ සියුම් භාවයට සාපේක්ෂව නීරසකමේ නිදිමතකමේ කම්මැලිකමේ බයගතියේ ලකුණු වගේ එන්න පටන් ගන්න නිකන් බඩදිය ගලන්නා වගේ. අන්න මේ අරමුණේ ගෙවීමයි මේ නීරසකමේ මතුවීමයි දකින්න පුළුවන් නම් එයාට දැනගන්න පුළුවන් භාවනා කරනකොට සද්දයක් කෙනකොට මොකද වෙන්නේ? අර සද්දේ හරි ආසාවට ඇහෙනවා මොකද අරමුණ නීරසයි. අරමුණේ පාවෙලා. ඒ නිසා එන සද්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතෙක් කර කර ගිය භාවනාව නිසා ආරමුණ නීරස වෙනකොට අහල පහල තියෙන කොයි දේත් මන අපේට රසයට වැටේ. මේක යෝගාවචර භාවනා වැරද්දක් කියලා හිතුවොත් යට කවදාකවත් ඉදිරියට සතිය වැඩිමක් කරන්න වෙන්නේ මේකේ මට නම් පේන තියෙන්නේ මේ සරුවච්චන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 2600ක් ගියත් භාවනා කළා නීරසකම මතුවෙන පැය ගාණක් යන්නේ. එච්චර ඉක්මනට භාවනා ප්‍රතිඵල ලැබෙනවා. කිසි කෙනෙක් ඒක වාසියට ගන්න දන්නේ ඒකට කනපින්දම් ගන්න. ඒක චෝදන ලයිස්තුවට දාන. ඒ වුණත් එහෙම චෝදන ලයිස්තුවට දැම්මත් ඒ බුදුන් පඬිස්සංශ කියනවා ඒ යෝගාවචරකේ දෝෂයක් නෙවෙයි. ඒකෙන් ධර්මයේ මතු කරලා දීලා කමඨාන සුද්ධ කළ දෙන්න ගුරුවරයා දන්නේ නැත්නම් දෝෂේ ගුරුවරයාගේ. 100%ක්ම දෝෂේ ගුරුවරයාගේ. මොකද මේ යෝගාවචරය දන්නේ රාගේ විතරමනේ. තණ්හාවයි අවිද්‍යාවයි විතරයි ආදන්නේ. මුළු ලෝකෙම තියලා තියෙන මේක. දැන් එයාට තියෙන ඕ පේනව නේද භාවනා කරනකොට රාගේ වෙනකොට විරාගේ එනවා. ඕක විරාගේ. ඉතින් එක දවසක් සරුවචනංශේ කැලේ විවේකීව ඉන්නකොට ඉන්න රුක්ෂ දේවතාවෙක් සරුවචනංශට කියනවා මේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. ස්වාමීන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ කුරුල්ලෙක්වත් අඬන්නේ නැති වෙලාවක මා භ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා පුදුමාකාර බයිකින් මං ජීවත් වෙන්නේ කියලා. තනි කන්දෝසයක්. ආලුවා. ඒතර සරුවචාන්සි කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය කිය. පක්ෂීන්ද නිදන මැදීම රාත්‍රියේ මහා පුදුමාකාර කම්බීරිකන සද්දයක් ආව මට හරි සතුටක් ඇති වුණා මං හුදේකලා වුණයි කියලා. විවේක උණයි කිය. ඉතින් අර දෙයයන් ආන්තයට ඒක පහළුවක්, තනිකමක්, කොන්වීමක්. සරුවචනන්සට ඒක උහුදකලාවක්, විවේකයක්, විස්රාමයක්. ඉතින් 50ට බැන්නට පස්සේ ආච්චම්මලට මොකද වෙන්නේ? නාකියන්ට මොකද වෙන්නේ? පුදුම බයක් එන්න පටන් ගන්නවා. දැන් තරුණ කාලේ තිබුණු ආකර්ෂණයක් මොකුත් නැහැ. <clears throat> කොල්ලෝ කෙල්ලෝ කසාද බැඳගෙන උන් උන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඉතින් අර නාකියන්ට නාකිච්චන්ට වෙන වැඩක් නැහැ. අරකට ඇඟිලි ගහ ගහ ඉන්න එක තමයි තියෙන්නේ. මුද කිසිම බණක් භාවනා කරලා හුදකලා විවේකයක් දන්නේ ඉතින් ඒකේ දුවගේ දෙට යන ඕන දුවගේ මොන ඊට පස්සේ බෑන බයි. එතකොට පුතාගේ දෙට යන ලීලි කොනහනවා. ඉතින් ඔහු උනාට පස්සේ කියන මුණ්ඩ කණ්ඩ පොඬ දුන්නට වැටෙනවා බලන්නකෝ. යහන යන තැනින් මාව එළවනන්නේ කිවින්නා කිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැතු වෙනකොට පැත්ත වෙලා භාවනා කරපල්ලකෝ. කරන්නේ කොහොමද? අවුරුදු 60 70 වෙනකම් පෙන්කලකල ඉඳලා තියෙන්නේ. ඉතින් කොහෙද දැන් කියලා දෙන්න පුළුවන් ද සතියක් නැත්නම් අරමුණක්. මුත් යම් වෙලාවකට එහෙම භාවනා කරපු කෙනෙක් නම් ඒ ජීවිතේ පසුලෙන් යම් වයසේදී මෙත්ත කරුණ මුදිතා උපේක්ෂා ඉවරලා උපේක්ෂාවට යන වෙලාව. දරුවා හදන අම්මලා ඉස්ලාම් මෛත්‍රියෙන් තමයි දරුවා හදන්නේ. ඌට මැස් එකක් තෙලව ගන්න බෑ. ඌට කිරි ටිකක් කිල්ලන්න වචන තේරෙන්නේ නෑ. ඌට මොන දෙයක්වත් තේින්නේ නැහැ මම වුණෝනින් දරුවා මාතාය තනියම් පුත්තන් කියලා හදනවා. ටික කාලයක් ගියා මේකට දත කඩා ගන්නවා බෙල්ල කඩා ගන්නවා තුවාල කරගන්නකොට ඉතින් කරුණා කරලා අනේ දරුවට වගේ අම්මට රිදෙනවා. ඉතින් අම්මා ඒක බල්ලා කරුණාවෙන් ඔන්න ටික දවසක් ගියාම කකොල්ලෙක් නම් ඔන්න කෙල්ලෙකුට ඇහ ගහපු දවසේ අම්මා පෙන්නන්න බෑ. විශේෂයෙන්ම අර කෙල්ල කියන ওই ගෑණිත් එක්ක අම්මත් එක්ක ඇසුරු කරනවා මයිත් එක්ක ඉන්න එපයි කියලා. ඉතින් ඌ දෙක බලනකොට ඌට පේන්නේ අම්මා වයසට යනවා මේකේ මේ පැංගිරි වයස කෙල්ලක ඉතින් අනිවාර්යයෙන් මේ පැත්තට යනවා. නැන්දමයි එවි එතන ෆයිට් එක යනකොට ඔන්න කොල්ලට වෙන දෙයට අම්මට වෙනවා. එතකොට මුදිතාන් ඉතින් ඌගේ මනාපෙනේ අප්පා. ඔන්න ඕනිකක ඵලයන් කියලා. ඊට පස්සේ උන්ගේ දරුව වෙනකොට අම්මට දාතලා තියෙන එකම දේ උපේක්ෂාව විතරයි. දැන් මෙත්ත කරන්නත් බෑ, කරුණා කරන්නත් බෑ, මුදිතා කරන්නත් බෑ. ඉතින් ඒ ටික වඩලා තිබුණ නැත්නම් අන්තිමේට කියනවා මුන්ගේ වැඩ බලා ගන්න මිසක මං උන්නාම ලබලන්නේ නැහැ කියලා අර මිනිසුන්ට කන පින්නම් ගහගා ඉන්නවා. ඉතින් ඒකවල නිස්සන්න වනේට එනවා. ඇයි කියලා මම කියන භාවනාව කරන්න. ඉතින් දුවල පුතාල හොඳ බෙන්ස් කාර් වලින් ඇවිල්ලා බස්සලා තියලා යනවා. අනේ මල ඕන්තු ගෙදර හිටියනම් එම කචල්නේ. ඉතින් මේ කටේට අම්මා අපේ පුතා මෙහෙමයි මෙහෙමයි කියලා බස්සලා යන්නෙම මල වාතේ. ගෙදර හිටියම් මල වාතේ. ඒ වෙනුවට පුදුජානන්ස වගේ මට මේ පාළුව දැනෙනකොට මට විවේකයක් ලැබුණා. මට හුදෙකලාවක් ලැබුණා කියලා පැත්තකට වී ගන්න පුළුවන් නම් ඒ තලතුණා මිනිසයාගේ ගුණේ රැකෙනවා. කවුරක්වත් මට ඕනේ මගේ වැඩ ටික මම කරගෙන යනවායි කියලා. ඉතින් නමුත් ප්‍රශ්න තියෙන්නේ අර තරුණ වයසේදී අපිට මේ වගේ බණ භාවනාවක් කරලා ජීවිතේ සංවිධානය කරගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකකොට මේ රැකී රසවල් කරන්නයි ඉගෙන ගන්නයි දරුවන් හදන්නයි කටයුතු වලට යනකොට අපේ ජීවිතය ඉවරයි. ඉතින් මට හිතුණා ඒක නිසා ඒ මොනක්වත් වෙන්නේ ඉස්සලා අවුරුදු 4 5 තියෙන ළමයෙකුට සතිය උගන්ලා දෙන්න. මොකක්වත් නැහැ උට කිසිම ඕනකමක් නැහැ. ගිහිල්ලා දෙන්න පුළුවන් කියලා බලන්න. පොඩ්ඩ වාඩි වෙලා ඉන්න පුළුවන්ද ඔයාලට? පොඩ්ඩ සක්මන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් හරි අමාරු ඒක දෙන්න මොකද ඒ ළමයින්ට ආගමක් ධර්මයක් හැඟීමක් නැහැනේ. නමුත් 4 5 6 එහෙම නැත්නම් වයස අවුරුදු 4 දෙන්න පුළුවන් බව දැන් තේරලා ඒ විතරක් නෙවෙයි මේ නාකි 1000ක් පරාදයි එක එක තරුණ කොල්ලෙක්ගේ කෙල්ලෙක්. ඒ මිනිස්සු මේක අල්ලනවා ඇල්ලිල්ලක් ඒ ළමයෙකුට කිව්වොත් සතිපාසලේ ඉන්න ළමයෙකුට කිව්වොත් එහෙම මේ සද්දයක් ඇහෙද්දි හුස්ම ගැන බලන්න පුළුවන්ද කියලා? ඒ දෙන වார்த்தාව ආයෙ මොකුත් නැහැ පුදුමාකාර රසවත්. ඒ ළමයා ලියනවා සාංශ මං හුස්ම ගැනීම බල බල ඉන්නකොට මට එකපාරට හුස්ම හිත නැහැ කියලා බැලුණා. එතකොට මම දැනගත්ත සද්දක තියෙන්නේ කොහොමද මට ඇහෙන කුරුළු සද්දයක්. ඒක ඇහෙන්නේ දකුණු පැත්තෙන් ඈතක. එතකොට මට තේරෙනවා මං වාඩි උනේ මේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක බලන්න කියලා නෙවෙයිනි කියලා කුරුළු සද්දයක් කියනකොට මං ආපහු ආනපානට. කොහොමද මං ආනපානට ආවද දන්නේ. මට නාසිකාග්‍රේ සීතල වැටෙනවා හුස්ම ගන්නකොට. උණුසුම් වැටෙනවා හුස්ම හෙලනකොට. මම ඒක දිගේ ඇවිල්ලා බලනකොට අර යන්න ඉස්සල තිබුණ හුස්මම තමයි. කැළඹිලා නැහැ. සද්දයක් ඇහුවයි කියලා හිත කැළඹිලා නැහැ. ඒ ලියන තොරතුරු දිහා බලනකොට පේනවා ළමයට කියන දේ කමටහන කොච්චර සුද්ධ වෙලාද කියලා. කුරුල්ලෙක් වුණාට දකුණු පැත්තෙන් ඇහුණාට කනට ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක එක එකක් එක එකක් වෙන් කර කර කියනවා. ඉතින් කාට හරි පුළුවන් නම් කොච්චර නාකි වුණත් ඉතාමත්ම තරුණ හිතක් ඇති කරගන්න. ආදුනික හිතක් ඇති කරගන්න. හිතේ කිසිම වයසට යamak නැහැ. කාට හරි පුළුවන් නම් මේ භාවනා කරගෙන ඉන්නකොට දැනෙන සද්දයක් ඇවිල්ලා කොට කීති ගන්නෙත් නැතුව අබිරමණය කරන්නෙත් නැතුව සද්දේ තියෙදි මං ඉඳගෙනද ඉන්නේ සද්දේ තියෙනකොට මං ඇවිදිමින්ද ඉන්නේ සද්දේ තියෙදි කොට මං හුස්ම ගන්න නැද්ද ඇවිදිනකොට මං වම දකුණ තියන්නේ නැද්ද කියලා බැලුවොත් සද්දේ නැති වෙලා වගේම නම් කරන්න බැරි වෙයි නමුත් සද්දේ තියෙද්දිම හුස්මක් ගන්න පයක් තියන්න දැනගත්ත දවසේ එයාට තේරෙනවා පටන් ගන්නකොට නම් මේ දෙක තුනක් එක සතිය වඩන්න බෑ. දැන් සතිය වැඩිගෙන එනකොට අරමුණු දෙකක් එකට දීලා Tamanට රුචි අරමුණට සතිය ගෙනියන්න පුළුවන් ස්වච්ඡන්දය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම කෙනෙක් හිතන්න මරණ චිත්තක්ෂණේ එයාට කර්මානුරූප වෙන චිත්ත රූපේන. ඇවිල්ලා තියෙන කර්මානුරූප. ඒකට එයා දන්න මම වඩලනද සතියක් තියලා තියෙනවා. මේ පැත්තෙන් අර කම්ම නිමිත්ත, ගති නිමිත්ත එනකොට එයාට පුළුවන් වුණොත් පුළුවන් වුණොත් කඩා ගන්න හිත මම මේ වගේ කීයක් අල්ලලා තියෙන නිසා මට බැරිද මම මේ වෙලාවේ මැරෙන බව දැනගන්න. මට බැරිද මම මේ වෙලාවේ ඉන්නේ හැතපිලා කියලා දැනගන්න. මට දැනගන්න බැරිද මේ මගේ අන්තිම හුස්ම කියලා. බුදු ඥානසේ කියන අන්තිම හුස්ම දැනගන්න පුළුවන් කියලා. බුදු ඥානසේ රාහුල පුංචාමරණ කියනවා අස්වාස ප්‍රසවාසයේ හොඳට වඩපු කෙනාට චරිමක පස්වාසපි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා. ඔබ ඉන්නකන් රාහුල ආසත්පසාචේ වඩපන් එතකොට අන්තිම ප්‍රස්වාසයත් හුස්ම අපි යන්නේ පණ යනවයි කියලා කියන්නේ. ඒකත් යන්නේ සතියෙන් කිය. අච්චර බයක් එද්දී. ඊට පස්සේ යම් හේකින් rahat වෙලා හිටියේ නැත්තම් ඒ අනිවාර්යයෙන්ම සුගතියක උපදිනවා. ඉතින් කල්පනා වෙනවලු මරණ වෙලාවේ මා අවුලක් වගේ මගේ තිබුණේ. එහෙම නැත්තම් සතිය තිබුණෙත් ඇති වෙන්න පුළුවන්. කොහොමද මං වගේ කෙනෙක් මේ වගේ සුගතියට ගියේ කියලා. එතකොට යාට සතුප්පාද කියලා එකක් ඇති වෙනවා. දන්දාවික වේ උපජ්ජති සතුප්පාදෝ මං ගිය ආත්මේ භාවනා කරලා තියෙනවා. ඒ නිසා අර්ථක්කමුක වෙලාවේ පණ යන වෙලාවේ සතිය ඇවිල්ලා උදව් කරලා තියෙනවා. මම දන්නෙත් නැහැ. ඒ ජීවිතේ එතකොට දැනගන්නවා මං ගිය ආත්මේ සතුප්පාදේ තිබිලා තියෙනවා සතිය වඩලා තියෙනවා. ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා. මේ විදිහට උග්‍ර විදියට ආතාපි සම්පජානෝ කියන විදියට පහිතත්වෝ විහෙරති කියන සතිය වැඩුවොත් ඒකේ ආනිසංස ලැබෙන්නේ භයානක ලෙඩක් ආපු වෙලාව. එහෙම නැත්නම් අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවේ යාට තියෙනවා සතිය මාව අමතක කරලා යන්නේ මොකද දැනුත් ඒ වගේ ලෙඩ තියේදී සතිය වඩලා පුරුදු කරලා තියෙනවානේ. ලෙඩ වලට චෝදනා කරලා නැහෙනේ. වේදනාව තියේදී සතිය වඩලා තියෙනවා. සද්ද ඇහෙද්දී සතිය වඩලා තියෙනවා. මේකේ වර්ධනයක් පේන්න තියෙනවා. මේකේ සෙල්ලක්කාරකමක් තියෙනවා. ආරම්භයේදී හරි අත්තරද. ආරම්භයේදී හරි පැංගිරි. ආරම්භයේදී හරි තිත්තයි. නමුත් ඒක නිසා හොඟ දෙනෙක් කරන්නේ කරගෙන කරගෙන කරගෙන ගියොත් මේ Taman මේ මූල කර්මත්තාන්න ගියයි කියලා මහා ලොකු හම්බෙන දෙයක් නැහැ. නමුත් ඕනෙම කරදරයක් තියදී මූල කර්මත්තාන්න යන්න පුළුවන්. ඒක අශෝක තන, ශෝක නැති තන මට ඒක තියෙනවා. බුද්ධ ඥානසේ අපිට අල්ලලා දීලා තියෙන මූල කර්මත්තාන අපි කිව්වොත් ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න කය එහෙම නැත්නම් හුස්ම කවදාකවත් අපි අතහැරලා යන්නේ නැහැ. ඇවිදිනකොට මේ වම දකුණ පොළවේ හැප්පෙන එක කවදාකවත් අපි අතහැරලා යන්නේ නැහැ. සද්ද තියෙද්දිත් අහන්න පුළුවන්, දකින්න පුළුවන්. වේදනා තීතිය දකින්න පුළුවන්. හිතවිලි තීතිය දකින්න පුළුවන්. මෙන්න මේක වාර්තා කරපු දවසේ මට සෑහෙන වේදනාවක් තිබුණා. ඒත් මම දන්නවා ඇවිදින්මින් හිටියයි කියලා. මම මේ කතා කරන වෙලාවේ වම්පයි තීමින් හිටියේ කියලා කියන්න පුළුවන් වෙච්ච දවසේ ඒක හරියට කඩුවක් කරන හොත්තට ගාලා හොත්තට මුවත් කරලා ගත්තා වගේ මුට්ට සතියක් නෙමෙයි ඒ වෙලාවට තියෙන සුපතිත්තිත සතිය. ඒ නිසා සතියේ කුළු ගැන් වෙන්නේ කරදරයක් තියෙනකොට විතරයි. මුකුත් නැතුව නිසින්ින්දේ සතිය වඩාන යනකොට ඒක නිකන් සාමාන්‍ය ලකුණු 33 සමර්ථයක් හම්බ වෙන්නේ. කරදර තියෙනකොට ලැබෙන සමර්ථයේ ලකුණු 50 පැනලා සම්මාන සාමාර්ථයක් ලැබෙනවා. බෙල්ල ගහලා යන වෙලාවේ සතිය වඩන්න පුළුවන් නම් විශිෂ්ට සම්මානයක් ලැබෙනවා. 70 පණිනවා. කාටක 100 හම්බ වෙන්නේ නැහැ. අපිට 100ක් ඕනේ නැහැ. 70 පයින්කොටම විශිෂ්ට සම්මාර්ථයක්. මගේ ජීවිතේ කවදාකවත් මට ලැබිලා නැහැ. මම යන්තම් නිකන් යන්තම් සන්තම් පදන් කියලා ලකුණු 33 අරගෙන පාස් වෙච්ච මිනිස්සෙක්. නමුත් මං කියන්නේ මේක ඉගෙන ගත්තා නම් ඉදිරියට යන්න පුළුවන්. එතකොට ඉන සද්ද නිසා උඹ සද්ද හොල්ලන්න යන්නෙත් නෑ. සද්දෙන් උඹ හෙල්ලෙන්නෙත් නෑ. මොන සද්දේ ආවත් බීටිඇලියට වේනා ගායනා කරුවා වගේ සුතේ සුතමත්තම් භවිස්සති. ඇහුණා ඇහුණ පමණින් ඉවරයි. ඉතින් ඒක බුද්ධජනසෙ උගන්වීමේ ඉතාමත්ම කෙටි ඉතාමත්ම ගැඹුරු ගැන්වීමක් තමයි කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට හිටපන්. කවුරු ඇවිල්ලා මොන විදියට ස්තුති කරත් කවුරුල මොන්න අරුබ කියලා බැන්නත් කනකට ගන්න එපා. ඉතින් ඒක කරන්න බෑ මේ වගේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව පාරක් දිගේ ගිහිල්ලා ඒක දියුණු කරලා සතියත් එක්ක ගියේ නැත්තම්. එතකොට වෙන්නේ මොකද්ද? අපේ ජීවිතේ කාටවත් නටවන්න බෑ. කාටවත් අපි රිමෝට් කන්ට්‍රෝල් එක දාලා හොල්ලන්න බෑ. ඒක නිසා ආරේක ස්වාමීන් වහන්සේ නමක් කියනවා වෙන කෙනෙක් බයිනකොට කේන්ති යන තරම් දුර්වල හිතක් නම් මයි ළඟ තියෙන්නේ මම කුප්පේ කියලා. මේ කවුරු බැන්නාට කේන්ති යනවා මට. එහෙනම් කවුරු හරි මොනවා සලකුණක් දාපුවා මට කේන්ති යනවා නම් මගේ හිත කොච්චර දුර්වලද? ඒක පෙනුනට දැක්ක නැති විදිහට හිටපන්. ඇහුනට බීරෙක් විදිහට හිටපන්. ලෝකයා හිතාවි නෝන්ජල් කියලා නම් සරුවචන්සේ කවදාකවත් අවතක් සේරු කරන්නේ ඉතින් මෙහෙම පිරිසකින් ඒ වගේ දෙයක් එන්නේ නැත්තම් කොහෙන් එන්නද? ඒ නිසා හිතා ගන්න තියෙන ඔක්කොටම නම් බැරි වෙයි හැබැයි මට පුළුවන්. නිසා මොන බාධාව තිබුණා මම බලනවා ඉඳගෙනද ඉන්නේ මට කර්මස්ථානට මූල කර්මස්ථානට යන්න බැරිද කියන මේ ඒ දැක්ම ඒ ඒකට කියන්නේ ලොකු සංහස කියන්නේ සූදානම් ශරීර කියලා සර්වචන්සේකට අප්‍රමාදේ කියන ඒ දැක්ම විතරමයි අවශ්‍ය කරන්නේ මේ තියෙද්දි මට බලන්න පුළුවන් මේ සද්ද තියෙද්දි මේ ආනපනේ බලන්න පුළුවන් කියන දැක්ම තිබුණොත් ඒ පුද්ගලයා අලුත් පුද්ගලෙක් අමුතු වෙනවා එදා ඉඳලා පුදුමාකාර වෙනසක් ඇති එහෙම තමයි මේ අපේ අවුරුදු 2500ක් මේ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ කරදර ආවට පසුබාන කෙනෙක් නෙමෙයි කරදර තියෙද්දි විනිවිද බලන එකක් ඒ විනිවිද බැලීමට විපස්සනා කරනවා කියලා කියනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාගේ විපස්සනාව තව තවත් දියුණු තියුණු කිරීමට ගෙන එන ලද වඩන ලද ඉන්ද්‍රිය ධර්ම තව තවත් ඒකරස වීමට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා